ඒ සියලු දෙනාටම දිරුවන් සරණයි. අපි අදත් සුපුරුදු කාර්ය නොවුනට කලින් යොදාගත්ත විදිහට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමක් සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආයත ඒක පිළිබඳව හඳුන්වා දීමක් කරන්න ඕන ඔක්කොම වගේ දන්න නිසා අපි ආරාධනා කරමු මොවෙන්ද ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරන්න කියලා. ඉතින් ලැබෙන ඊට ප්‍රස්තාවය අනුව සභාවේ අනික් අයට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. නමුත් සතිවාරය ආරම්භ කිරීමේ සංකේතයක් වශයෙන් අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙර දින පැවති ධර්ම දේශනාවේ පැවසු පරිදි ශූන්‍යාගාර හෝ රුක්ෂ මූලික වික්ෂුවට කෙලෙස් නැසීමෙන් පසු නැවත සමාජයට බැඳීමේ හැකි බව බුදු පියාණන් දෙසූ පරිදි ඒ ආරයන් වහන්සේලා චෛත වික්කවේ චාරිකා බහුජන හිතාය බහුජන සුභාය පිච්ච සැරිසරණ බවකි මට සිතෙන්නේ ඔබ වහන්සේට එවැනි කෙලෙස් නැසූ උතුම් ආර්ය සංකල්පන කියන්නේ අපිට සෙත් පිණිස වැල්කුවන වලට වැඩි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. භාවනාවේ තමතන සුද්ධ කර ගැනීමට ඊමේල් මාර්ගයෙන් කළ හැකිද? කල්යාණ මිත්‍ර ආශ්‍රය දිගටම පවත්වා ගන්නේ කෙසේදයි පවසනු මැනවි. දේවත් සාරා. මේ මේ ළඟදිත් ඒ වගේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා හිතන රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන ස්වාමීන් වහන්සේ නමක් එංගලන්තයට ගියා. ගියාට පස්සේ උපාසකම කෙනෙක් ඇවිල්ලා වැඳලා බොහෝම ස්තුතිවන්ත කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ මේ අපි කෙරේ අනුකම්පාවෙන් එංගලන්තයට ආපු එක. සෑහුවල මොකේද ආවද කියලා එයා ලංකා ඉස්කල් රහතන් වහන්සේලාට එයා ප්ලේන් ඕනේද කියලා වගේ. අර හාමුදුරනේ පොඩ්ඩක් කේන්ති කියලා දෙනවා. පස්සේ ලංකාවට ගිහිල්ලා අරුපාත් කමකට බැනලා. ඉතින් එතකොට ඔය රහත් ගතියයි ආර්ය ගතියයි සද්ධාවයි ඔක්කොම කලවම් වෙලා ඒ නිසා මේ බාහිරේ රහතන් වහන්සේ නමක් කොහෙට තා කවදාකවත් Tamanට රහත් වෙන්න බෑ කියන එක විතරක් අචාන්චා ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. ඒක නිසා කෙනෙක් තව කෙනෙක් රහත් කරපු ගමන් ඒ මනුස්සයාට අන්දනවා. අන්දලා මේ මෙන්න මේ විදිහට ඉන්න ඕන දැන් රහතන් වහන්සේ කියලා හරියට සිටින් ඉදින් කරන්න හදනවා. ඉතින් අචාර්ය චා ස්වාමීන් වහන්සේ 1950 ගණන් වල මම හිතන්නේ 60 ගණන් වල වෙන්නේදී ඒ කටයුතු කරගෙන පටන් ගන්න කාලේ. ඒකට ඒ ස්වාමීන් වහන්සේ එච්චර ප්‍රසිද්ධ නැහැ. ඔය ජැක් කොන්ෆීල්ඩ් දැන් ඔය IMS එක වැඩ කරන එක නා ඊළ පැවිදිලා තියෙන තායිලන්තේ. පැවිදිලා තියෙන සංග්‍රාජ හම්සෝගාවේ ඒතන ගොඩාක් පින්කම් උත්සව හරියට සෙනගෙනවලු විශාල සුදු මහත් එක්ක පැවිදුණා කියලා විශාල උත්සවයක් කරලා පැවිදි ලැබුවට පස්සේ ඉතින් යාට ලොකු වෙනසකුත් ඇති වුණාලු හැබැයි බලාපොරොත්තු වෙච්ච විවේකේ නැතිලු. පස්සේ ලොකු අහුනට දින කළා අවසරයි. මේ මේ ආගම ධර්මයේ සදාචාරය එහෙම නැත්නම් සભ્યත්වයේ බව හැබෑව සංස්කෘතිය බව හැබෑව මම ආවේ විවේක පිටසයි කියලා. ඊට පස්සේ කිව්වලු එවනම් මම දැන් හාමුදුර කෙනෙක් ඉන්නවා එහෙනම් කැමතිද යන්න කියලා ගිහලා අචංචාම්තුරණ බාරතුනට. ඉතින් දැන් යන්නෙම කැලේට යන්නෙම දැන් රහතන් වහන්සේ දකින්නේ. ඉතින් අචංචායි කාමරේ ඈතලු තියෙන්නේ. මේ හාමුදුරන් කාමරේ ඈතලු ඒ දිහාට වැඳ වැඳ ඉතින් බණ භාවනා කරනවලු. එක දවසක් යනකොට මේ අචංචා සුරුත් වම්බුනවා. දැන් මෙයාට හිතාගෙන වෙන කවුරු සුරුත් පිටක ප්‍රශ්න නැහැ. මගේ රහතන් වහන්සේ සුරුත් බොන්න බෑ. ඒකයි එයාගේ මේක හිතේ තියාගෙන ඉන්නකොට භාවනා කරනකොට බුද්ධෝ බුද්ධෝ කියනකොට සුරුත් සුරුත් කියලා තමයි කියවෙන්නේ. ඉතින් භාවනා හරියන්නේ නැහැ නේ. අනිදාට යනකොට දිග පුටුවක වාඩි වෙලා වැඩ කරන මිනිහට බයිනවලු බල්ලන්න වගේ. වැඩ කරන ඒ ගැන මොකද්ද වැඩක්? දැන් මේකත් දැක්කට පස්සේ ඒතකොට දැන් රහතන් වහන්සේලාට පරිපාලන විශේෂය නැහැ සේවක පරිපාලන නැති වුණත් ඔහොම වෙන්නේ නැහැ මේ ඇමරිකන් කාර්යය හිතන විදියට. දැන් කාමරේට ගියාලු මොන තාලෙන්වත් භාවනා කරන්න බැහැ. මම අමාරුවේ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා පූර්ණ කාර්යන විදියට භාවනා කරා මට හම්බුණා. ඒ ඒ රහතන් වහන්සේ බලනකොට රහතන් වහන්සේ දැන් ඊට පස්සේ හිතවල සිවුරටලා යන්න. ඊට පස්සේ ගිහිල්ලා පුරුදුතාවට ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් ඉන්ටර්විව් එකක් ඉල්ලගෙන කතා කරලා කවලු මම ආවේ ලොකු කැපකිරීමකින් මගේ බලාපොරොත්තු සුන් වෙච්ච නිසා මට මේ මහානකම කරගෙන යන්නත් බෑ බණ භාවනා විවේක වෙන්නේ නැහැ ඒක නිසා මේ මට පියවරක් පිටිපස්සට යන්න වෙලා සිටිනවා කිය. ඉතින් ආචාර්ය ස්වාමීන් වහන්සේ ඒකේ ස්වභාවය ඒක තමයි ඒක පිටිපස්සට තිබ්බට ප්‍රශ්න නැහැ කියලා දැන් මෙයා සාකච්ඡා කරලා කරලා කවලු මම යමක් බලාපොරොත්තු නැද්ද ඒ බලාපොරොත්තු ඉස්තුනේ නැහැ කියලා. ඉතින් චායදී ඒකත් ඒකත් අහගෙන ඉන්නවලු. ඊට පස්සේ අන්තිමට ගලු මම බලාපොරොත්තු ඔබ වහන්සේ ඔබ වහන්සේ මගේ බලාපොරොත්තු සුන් කරයි කියලා. ඔබ වහන්සේ තමයි රහතන් වහන්සේ දැන් ඔබ වහන්සේ මගේ සුන් කරාට පස්සේ කළු මහත්වේ මේ ලම් මේ මේ ආයුෂ ආයුෂ්මත නිය පුදුම වටිනාකමක් තියෙනවනේ. මම බලාපොරොත්තු සුන් කරා නම් ඔයා මං රහතන් වහන්සේ කියලා හිතුවනම් ඒ තාක්කල් මඩ වැඳ වැඳ ඉන්න මිසක කවදාකවත් රහත් වෙන්නේ නැහැ කිව්වා. බාහිර රහතන් වහන්සේලා නෑ මම රහත් වෙන්න ඕන කියලා දැන් භාවනා කරන්නයි කිව්වා. එතකොට හිතනලු මෙයා රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා. එහෙම මේ කෙලින්ම තමන්ගේ මූණට වයින්කොට ඒ හරහා ධර්මයක් කියලා දෙනකොට ඔබ මං ගැන බලාපොරොත්තු වුණා නම් මට වැඳ වැඳ ඉන්නවා. එයාගේ ග්‍රේස් එක මට හම් වෙනවා. අනුකම්පාව ලැබෙනවා. පින් කරන්න පුළුවන්. වඳින වඳින ගාන පින් සිද්ධ වෙනවායි කියලා මම පුංචි වෙලා යා රහත් කරගෙන ජීවත් වෙනවා. ඒ තියෙන තාක්කල් කවදාකවත් ඒ ශිෂ්‍යයාට රහත් වෙන්න බෑ. බුදුජානක කවදාකවත් එහෙම දෙයක් පෙන්වුවේ නෑ. ප්‍රශ්න උඹට ඕන නම් උඹට බුදු වෙන්න පුළුවන්. උඹට ඕන නම් පසේ බුදු වෙන්න පුළුවන්. උඹට ඕන නම් රහත් වෙන්න පුළුවන්. මේකේ එහෙම ගැප් එකක් නෑ. ඒක නිසා මම කලින් ඒ ගමන ගිය බව හැබැයි හැබැයි මේ මට බෑ ඔබ වහන්සේට වැඳලා මම ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ ගාව පිටිය නිසා මම ඒකෙන් කොටසක් ගන්න නිවන් දකින්නම් කියලා ඒක හරියන්නේ නැහැ. ඒ නිසා බාහිර රහතන් වහන්සේලා දැකීම බාහිර වීරයන් දැකීම Taman හීනමානයටපත් කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. කරුණා කරලා භාවනා කරන අයව කරන්න යන්න එපා. අනික කටිවිසි වෙන කරන්න දෙයක් නැහැ. දානයක් දී ගන්න වෙලාවක් නැහැ. සීල කර ගන්න වෙලාවක් නැහැ. භාවනා කරන්නේ ඒකට අර මද ෆිගර් එකක් පාද ෆිගර් එකක් හදාගෙන ඒකට වැඳ වැඳ ඉන්න එක දෙයන්නාන්සේ මවා ගත්තෙත් ඕකටනේ මිනිස්සු. ඔද මේ සෙල්ලමේ බුදුරජාණන්සේ කියන ඔබට එතෙන්ට යන්න පුළුවන් නම් ඒක නම් ඒකේ පණිවිඩේ වෙන්න පුළුවන්. රහතනාංශ වෙන්න පුළුවන් නෝ නම් ඒක නෙවෙයි වැදගත් දේ. තමන් නිතිපතා භාවනා කරනවා නම් ඒකයි හොඳ දේ. ඉතින් ඒක නිසා හරි අමාරුයි. හරි අමාරුයි. ඔය රහතන් වහන්සේ නමක් කියන කටෙන්මයි බණින්නේ. අන්න ඒක විතරක් මතක තියෙනවා නම් ඔය එක නම්බුවක්වත් බාර ගන්න නැහැ. ඔය වැඩි දෙනේ දබරටයි මහවැස්ස උලඟටයි කියලා අපේ කතාවක් තියෙන්නේ. එතන එතනදීම තිබ්බහම බිම නෑ නෑ ඕනේ ඒ රහත්කම ඕනේ මම ධම්ම ජීව. ඒ ඇති. ඉස්සරහට මුල් කැලිය ඕනේ නැත්නම් පස්සට කැලිය ඕනේ නැත්නම් මේ මේකේ පුළුවන් නම් පුළුවන්. ওই නිකන් පෙඩස්ටල් එකක් අදලා උඩ තියලා වයිට් වොෂ් කර කර යන්න පටන් ගත්තොත් තන්නේ කර වංචනික ධර්මයක් ඇත. ඒක නොවිය යුත් මේක නෑ කියන එක නෙමෙයි මම මේ කියන වෙන්න ඉඩ තියෙනවා අපි බුදුහාමුදුරේ තනම ශ්‍රේෂ්ඨයි කල්යාණ මිත්‍යා ශ්‍රේෂ්ඨයි. මොත් මේ තමන් පහත් කරගන්න එපා. මටත් දෙන්න යන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් අපිට දීපු දේ. ඒ නිසා මම ওই මොන්න නම්බු රාමේ තුනත් යක මට කොච්චර වැන්නද? ගාලල්ල. ගණන් ගන්නෙම නෑ. මොකද මං එන්නේ ඉස්සෙල්ලම දන්නවා ගිහි කාලේ මම මිනිස්සුන්ට බැනලා තියෙන හැටි. බලන්න ඉස්සෙල්ලා අපි අවයිට් වොෂ් කරනවා. ඕනම තැනක ආටිකල් එක බලන්න කාටද බනින්න ඕනේ නම් මුලින් මෙහෙව කෙනෙක් මෙහෙව කෙනෙක් මේ විදිහේ පාහර වැඩක් කරයි කියලා අන්තිමට ඉස්සෙල්ලා වයිට් වොෂ් කරලා තමයි බලන්නේ. ඒ නිසා මේ ලියුපෙක් නාමේ නරකක් කරා කුදලයක් කරා වංජනික ධර්මයක් කියන එක නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ. මේකේ පරිසම් වෙලා යනවා. අපි අපි යන ගමනේ ගොඩාක් අපිට වැඩ තියෙනවා. පාටිදපතමයි ඉන්නේ ඒක නිකන් පිට කසා ගන්න වෙලාවක් නැහැ වැඩ තියෙන නිසා ඉදිරියට යන්න මේ ලියපෙකනාගේ ස්තුතිය මම බාර ගන්නවා භික්ෂුවක් වශයෙන්. නමුත් මම මේ මතක් කරනවා මේ ස්තුති කරන්න ඔය ඒකත් කියන්නම්. එතකොට තරහ වෙන එක නතරහ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉඳන්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ස්තුතියක් කරනවා. එතකොට බුදුන් දහනවා උඹ මං ගැන ස්තුති කරන උඹ මට වැඩිය දන්නවද කියලා. නැත්තම් කොහොම ස්තුති කරන්නේ? බුදුන් ගැන කතා කරන්න ඔබ කොහොමද කතා කරන්න කියලා ඔය සීය චූල සීනාද සූත්‍රය කියවන්න පාසාදීය සූත්‍රය කියවන්න ඒකේ ඒ කියවන කඳුළු වැටෙනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජාණන් ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ආවිලා මට හම්බෙච්ච සාන්තිය මේක නෑ. ඒ අනුව ණය ක්‍රමයට මට හිතා ගන්න පුළුවන් ඔබ වහන්සේ කොතන සාන්තියක ඉන්නේ කියලා මට ණය විපස්සනාවක් තියෙනවා. ඒක ඒකයි මම මේ කියන්නේ ගන්නසේ ආ එහෙනම් ඔබට දෙයක් කියාගන්න කියලා බුදුරණන්සේ ඉඩ දෙනවා. නමුත් පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔබ බුදුන් ප්‍රමාණ කරන්ඩ බුදුන්ට ස්තුති කරන්ඩ ඔබට බුදුන්ට යහගේ ඥානයක් තියෙනවා කියලා. ඒ නිසා සම්මාන දෙන හැම කෙනාම මේ ලෝකේ තියෙන සම්මාන දෙන තැන් තියෙන්නේ. ගන්න එක්කන අඩු දෙන එක්කන ලොකු වෙන සම්මානේ. ඒක නිසා අපි අතවැඩියෙන් මුදිතාවෙන්වත් ඉඳ තියෙනවා. නමුත් ඒකට යුතු තමයි හැමතැනම තියෙන්නේ. එක එකනට එක එකනට අපි සම්මාන දෙනකොට දෙන එකන ඊටත් වැඩිය උඩ තැනක තියාගන්න. ඒක ඕනේ නෑ අපේ අපේ මේ සතියේට එහෙම නැත්නම් අපි මේ කරන විපස්සනාට ඒක අත්‍යවශ්‍ය නෑ. අපේ ඉනසකල් එකේ අපි කටයුතු කරනකොට ඔක්කොම හැම දිනම ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වෙන්න පුළුවන් නම් අපි නිකම්ම නිකං මගේ වචන කියලා නිකං සිරිබිරිස් වෙන්න පුළුවන් නම් එතන නිකං සිටිසන් ජෝන් වෙන්න පුළුවන් නම් අපේ බාධාවක් නැහැ කිසිසේත්. හයරාකි කාපු ගමන. අරයා ලොකුයි මෙයා පොඩි අරයා ගුරු මෙයා ශිෂ්‍යයා මෙයා කිංග්‍රේස් එක මෙයාට එනවයි කියලා. පංචනික ධර්ම වැඩ කරා. ඒ නිසා අපි ඒක පුළුවන් තරම් මග ආරෝගණ යන්න බලමු. සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ වෙන්නේ දීමේ මාර්ගයෙන් කළ හැකියි. ඒකට මම අපේ මේ රිට්‍රීට් ඕගනයිසර්වපත් කරනවා. එයා දන්නව කොහොමඩක්වත් ඊමේල් වලට ටික හොරයි. ඒ වුණාට මේ මගේ ඊමේල් එක ලෝකෙ වැඩියෙන්ම වැඩ කරන ඊමේල් එකක්. මම දවසකට අඩු ගන්න තුන් සැරයක් බලනවා. කොච්චර රවුමේ ගියත් මම කියනවා මට ඊමේල් කනෙක්ෂන් ඕනයි කියලා රිට්‍රීට් එක යන්න ඉස්සලා. ඊට පස්සේ මම දාම් බලනවා. ඒකයි මම කියන්නේ මේ මේක කියලා මම නැති වෙච්චා මට වැඩි වැඩ. ඉන්න කාලේට වැඩි වැඩ. හැම හැම දෙයක්ම මොනිට වෙනවා. ඒ ඊමේල් වලින් තමයි වෙන්නේ. ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ වැඩි විස්තර සඳහා අපේ මර්වින් සහෝදරය හම්බෙන්නේ කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී අත්දේක උකුල මතම දකුණු අත වම් අත විතර වශයෙන්ම තබා ගත යුතුද? එවන් සරණයි. නෑ මුද්‍රා එකක්වත් සර්වචනාංශයෙන් පෙන්ලා දෙලා නෑ. පසු කාලින ගොඩක් ඔය හස්ත මුද්‍රා පෙන්ලා දෙලා තියෙනවා. අබේ මුද්‍රාව ඔව් අබේ මුද්‍රාව භූමි ස්පර්ශ මුද්‍රාව එක එක එක මුද්‍රා ජීවා යෝග කර්මත් යෝගේවත් එක්ක එකතු වෙච්ච දේවල් වගේ පොඩි දේවල් නැතුවත් නෙවෙයි නමුත් අධික පිළිබඳව සක්මන් කරනකොට හෝ හරියට භාවනා ඉන්නකොට මුද්‍රාවක් විශේෂ නැහැ තමගේ ශාරීරිය සමබර වෙලා තැහැල්ලු වීම සඳහා පහසු විදියකට තියාගන්න ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වමහා ධර්මතර වෙනස හඳුනා ගැනීමට උපදෙස් ලැබුණා. මට දැනෙන්නේ සෑම වමක්ම පිටින් එකට වෙනස් බව. සෑම දකුණක් දකුණ තැබීමක් පිටින් එකට වෙනස් ලෙස දැනේ. ඒ හැර වම තැබීමේදී දකුණ තැබීමෙන් වෙනස් වන බවට පොදු ලක්ෂණයක් හෝ දකුණ තැබීම සියල්ලකම පොදු ලක්ෂණ නැත. වම් පැත්තේ පාදයේ වම ලෙසත් දකුණු පැත්තේ පාදයේ දකුණ ලෙස වම දකුණ තබන විට ඒවා වෙන් කර හඳුනා ගන්න හැකියි. මෙය සක්මන් භාවනාව මෙය සක්මන් භාවනාවට ප්‍රමාණවත්ද පහදා දෙන්නේ නම් නෑ ප්‍රමාණාතික්‍රාන්තයි. Tamanට වමෙක් වමට වමෙන් වමට වෙනස තේරෙනවා නම් හොඳටම ඇති. දකුණෙන් දකුණ දකුණෙන් දකුණ තේරෙනවා නම් ඒ හොඳටම ඇති. ඊට ඉස්සෙල්ලා තමයි වම දකුණ වෙනස දැකලා තමයි දකුණෙන් දකුණට වෙනස අල්ලන්නේ. ඒ නිසා ඒ තරම් විස්තර පේනවා නම් මේ පියවර පන්නලා ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් බත් කනාත අනික් අත කියලා අද්දිකේ වෙනස තියෙනවානේ. අපි වැඩක් කරපු ගමන් වැඩක් ඉදිරියට ආපු ගමන් අපි බත් කනාතේ ඕන වැඩක් කරන්නේ අනික් අත එතකොට පැසිව්නේ. මේක ට්‍රයි ෆෝස් එක මේක ඩ්‍රිවන් ෆෝස් එකනේ. ඒ වගේ හැම කෙනෙකුගේම කකුලේ තියෙනවා ඒ ක්‍රියාකාරී කකුලක් තියෙනවා. ඒකට ඇදිලා යන නිකන් සොත්ති කකුලක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ෆුට්බෝල් නම් දන්නවා ඒක. ෆුට්බෝල් කට්ටිය කරන දන්නවා කික් එක දෙන්න ඕනේ කොතනින්ද කියලා. හයිට් ලො ง jump hop step and jump එක කරනකොට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ජම්ප් එකට ගන්න කොයි කකුලද කියලා. ඒ වගේම අපි අගලක් මනින්න හදනකොට අපේ ඇඟ හරියට කැල්කියුලේට් කරනවා ඒ අගල ගාවට යනකොට කොයි අකුලින්ද පයින්නේ කියලා. ඒක අපේ ඉන්බිල්ට් යන්නේ. හොඳට සැලකිල්ල හිටියොත් පේනවා. එහෙම නැත්නම් අපි මෙයා දැන්නක කියලා කන්දක නගින්න හදනකොට කොයි කකුලද ගන්න කියලා ඇතුලේ තියෙනවා මේ තීරණ ක්‍රමයක්. ඒක අල්ලන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට සැලකිලිමත් වුණොත් අපිට පේනවා අපි කවදාකවත් සමබරණ ඇවිදිනවා. එක කකුලකින් ඇවිදින ගමන් අනික කකුල ඇදිලා යන ගතිය තියෙනවා. සමහර වෙලාවම ඇවිදින බර ගන්නවා දකුණ ඇදිලා යනවා. නැත්නම් දකුණ බර ගන්න වම ඇදිලා යනවා. ඉතින් ඒක දැනගත්තේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මේවා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේ විතරයි ලෝකේ සුපතිට්ඨිත පාද සහිත උතුමන් වහන්සේ. උන්වහන්සේ කකුල් දෙකම හරියටම සමබරව තියෙනවා. අපේ කකුල සමබර නැහැ. අපේ ලේ වගේ තියෙන නිසා පොළවේ වදින්නේ නැහැ. ඒ නිසා අපි පොළවේ පිහිටන්නේ අපිට. බුදුරජාණන් වහන්සේගේ පොළවේ කකුල් පිහිටන්නේ සුපතිට්ඨිත වෙන්නේ කල්පාන්තර ගන්න සීල රැකපු නිසා. අපි සීලක ඉන්නවනම් ගේ තැනක පිහිටනවා. සීලයක් නැත්නම් අපි ඉන්න තැනින් විසිකරනවා. අපිට ප්‍රතිෂ්ඨාවක් නැහැ. සීලේ පතිත්ථාය නරෝසපඤ්ඤෝ කියන එකයි සුපතිත්ථිත පාදෝ කියලා නරසිය ගාතාවල තියෙන්නේ. බුදුචානන්සේකට ආදර්ශයක් වෙනවා. අපි ළඟ නැහැ. නමුත් අපිට මනස සංවේදී නැති නිසා දෙක සමානව පේන්නේ. නමුත් දැන් අවයාකට තියෙන මට මතක නැහැ. තවකුරු අප්‍රිකාවේ ෆොසිල් වෙච්ච කකුල් පියවර කීපයක් මේ ආකියොලොජි වල අකමැතිව ඇත්තටම මේ පුන මේ පරිණාමවාදී ඒ යුරක් මුහුදු වෙරළක තිබුණු රොන් මඩ එහෙම ගල් වෙලා එතකොට අවුරුදු 40000කට ඉස්සෙල්ලා ඇවිදපු කෙනෙක්ගේ පියවර කීපයක් තියෙනවා. ඉතින් ඒක බලනකොට පේනවා දකුණු කකුල ගිලා බහලා වැඩි කියලා. ඉතින් මේ නිරීක්ෂණය කරපෙන්නා කියනවා බබෙක් වඩාගෙන ගිය අම්මා කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා කියලා. එතකොට මේ පැත්ත බර වැඩි කියලා කොහොම හරි පේනවා දැන් දැන් කෙනෙක් ඒකට කකුල කියලා වැදිනකොට එක කකුලක් පරාර කර තියෙන වැඩි එකක් අඩුයි. ඉතින් මේ වගේ පුංචි පුංචි වෙනස්කම් වලින් විශාල දේවල් කියවෙනවා. ඒක නොලැබුණයි කියලා මේ තරහ වෙන්න කියනා නෙවෙයි. අපි Taman ගැන Taman හොයනකොට අපි කවදාකවත් හිතන්නේ නැති දේවල් අපේ අතර සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අපි හුඟක් වෙලාවට ඇවිදිනකොට මේ කොරේ පිට ඇවිදින්නේ. ඉතින් ඒ නිසා අපි ඇවිදින හැම වෙලාවෙම ශරීරයට ලැබෙන ව්‍යායාම සමබර වෙන්නේ අතට මොනවත් බර ගන්න නැතුව වැලි පොලෝක සමතලයක වංගු නැතුව ඇවිදිනවයි කියලා කියන්නේ අපේ කයට දෙනවා අර වැරද්ද හදගස්සකට පුළුවන් නම් සමබරව යන්න. ඒ සඳහා දැන ගැනීම යෝගාවචරය ඇතුළ සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ 100%ක්ම ඇඟත් එක්ක ඉන්නේ. ඊට වැඩිය සියුම් දෙයක් තමයි මේ තිබ්බ වමට වැඩිය ඊගාව වම වෙනස්. ඊගාව වම වෙනස්. ඒක ඊටත් වැඩිය විස්තරයි. ඒ නිසා මේක ඒක සඳහන් වෙලා තියෙනවා. ඒක නුනන්දුව තියෙනවා. ඒක අවදි තියෙනවා නම් සක්මන හොඳට සිද්ධ වෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ ඊයේ සු ප්‍රශ්නේ දෙවි කොටස පැහැදිලි පිළිතුරක් සම්බන්ධයෙන් සිටිනවා. ඉතින් ලයිෆ් සපෝට් සිස්ටම් එකේ ඉන්නකොට මේ දෙවි කොටස කෙනෙකුගේ අවසන් මොහොතේදී පිට සත්‍යනාය කිරීම ඒ දැනට ඉති උපකාරී වේද සිත ස්වාමීන් වහන්සේ දෙවන් සරණයි. ඔය ඒ අහන්න ඉන්න එකනාගේ මන අපේ තමයි ඒකේ තියෙන්නේ. අහන්න එකන මන අප නැත්තම් මේ ප්‍රප්‍රයන් නැත්තම් කියන්නෝ ඇත්තටම ওই පිළිත් කියන්නේ අහන්න ඉන්න එකනාගේ අවශ්‍යතාවෙ නෙමෙයි කියන මනුස්සයාගේ යුතුයකම ඉෂ්ට කරන්නේ. මේ මනුස්සයන් කියන්නේ කන වහන ඵලයයකෝ පැත්තකට කියලා කියන්න බලන නම් කියන්න ඕනේ. ඉතින් මේ මනුස්සයා කනට මේ මොකද්ද මේ ඉයර්ෆෝන් ගාගෙන ඉතින් කර්ණීය මෙත්ත කුසල වෙන්නේ යන්තම් තම් බඳන් අපි තමයි ඉච්ච කියන්න පටන් අරගත්තාම අර මනුස්සයා තරහින් ඉන්නත් කියන්න දන්නේ නැහැ. මම මේ පිළිත පහත් කරන්න හදනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ ලබන කෙනාගේ තීන්දුව තියෙන්නේ. දැන් මේ උන දෙන කෙනාගෙන් ඉන්නේ ප්‍රශ්න මතුවලා දෙනවාස කියලා ඒ සපෝට් එක අයින් කරනවාද යාට විරිත් කියනවාද ඇල්ලතුරක් කරනවාද මොනවද කියලා. ඉතින් ඒකට මගේ හිතුවක්කාර යාළුවෙක් මට කතාවක් කිව්වා. එයාගේ තාත්තා කෙනෙක් හිටලා යාළුවගේ තාත්තා. ඉතින් කවීම මහාත්ම ගතියට ඉන්නේ බල්ලෙකුටවත් උඹ කියන්නේ නැති. කොහොම පිළිවෙලට කතා කරන්නේ බුද්ධ ආගමක් භාවනාවක් මොකුත් නැති. ඉතින් ඒක වල මරණ වෙලාවේදී මම ඔයාලට ඉංගියක් කරන්නම්. එතෙන් වෙනකන් යුතුයම ඉෂ්ට කරපුවා. ඊට පස්සේ මාව මැරෙන්න කරපුවා. එයා කියන්නේ ලාස්ට් ඩීල් එක ඉච්චරයි. ඉතින් ඒක කවුරුත් ගරු කරාලු තාත්තට. ඉතින් ඊට පස්සේ ඉතින් අවසාන කිට්ටු එකගෙන එනකොට මෙයා කිව්වලු මට ඊට පස්සේ ආයෙ පත්තාන මොනවාක්වත් එපා. ඕගොල්ලෝ ගාලා වැඩක් කරගන්න. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා මේ ලෙඩාට අමාරු නිසා සිංහල වෙත මහත් එක්ක කල්ලා නැවිලා කතායක් හදලා ළඟට ගිහිල්ලා බොන්න කිව්වලු. කට ඇටේ නැතිලු. ඒකට අඬුවක් දාලා ගිර අඬුවක් දාලා කට ඇරියා. කට ඇරලා බෙහෙත වක්කනට තිත්ත ගුණහරප දෙකක් කිව්වලු එහෙම මැරලා ගියලු. කවදාක ජීවිතේට ගුණහරපයක් කියපු නැති මිනිස්සයා අර අවසාන මොහොතේ අර ගිර අඬුවක් දාලා කට ඇරලා කහටවක් කරන්න ගියාම බෙහෙත් කතාය දුකුණු හරප දෙකක් කළා එතන මැරලා ගියාලු. ඉතින් ඒ නිසා ඒ මනුස්සයාගේ මන අපිට අපිට ඕනේ නැත්නම් අපි යාට මේ යුතුයකම් ඉෂ්ට කරා කියලා ලකුණු දාගන්න එකද කියලා බැලුවොත් අපි මේ මරණය පිළිගන්න ලෑස්ති නැහැ. ඒ විලාදී තව ඩිංගිත්ත ජීවත් වෙනවනම් කියවන්න near death experience වල ඒ ජෝන් මන්ස් කියන මනුස්සයා ඒ වගේ බොහෝම නිමිච්ච අම්මයි තාත්තයි දෙන්නෙක් නිව්සීලන්ත කාරයෙක්. ඉතින් දෙන්න විතරයි ඉඳලා තියෙන්නේ. ඉතින් මහත්තයාට ඇඳාට ඒක හදාගෙන එනකොට එහෙම ආංශිකුතු එයා අන්කොන්ෂස්. නොනක පාට ෆැමිලි ડોක්ටර්ට කතා කරලා ડોක්ටර් ආව ගමන් ඇඳක දාලා රෙස්පිරේෂන් ආටෝමේටඩ් රෙස්පිරේෂන් දෙනකොට අර මනුස්සය කවදාකවත් නැති විදිහට චිත්ත ගුණ හරව කියාගෙන පණවනවා. බණින්නේ ડોක්ටර්ට බෑ. දැන් නෝන මහත්තයාට හරි අප්සෙට්. ඒ කියන්නේ ඒ ડોක්ටර් පවුලේ ડોක්ටර් කෙනෙක්. ඊට පස්සේ කිව්වලු නෝන මහත්තයා මේ අනේ සමාවෙන්න අපේ මහත්තයාගේ මේ තිහිය වෙලා නැරදිලා කිව්ව මිසක කවදාකවත් ඔහොම කෙනෙක් නෙමෙයි අපේ මහත්තයා. මේ ඉන්නේ මේ සිහිය විකල්ලලයි කියලා. මහත්තයා hina වෙලා කිව්වල සිහිය විකල්ලලා නෙවෙයි. මං ඒ හිටපු තැන ඒ තරම බ්ලිස්ෆුල්. මේ රෙස්පිරේෂන් නිසා මං ආයෙ ඇදලා ගත්ත මේ කුණු ශරීරෙටනේ. ඉතින් ඒ මිනිහට කුණු හරියට බලන්නේ නැතුව මම මොනව කරන්නද කිව්වලු ඒ මිනිහට කවදාකවත් හිතා ගන්න බෑ කිව්වලු මං කොහෙද හිටියේ කියලා. ඒ නිසා ඒ near death experience කියවන්න ඕනේ නම් කියවලා බලන්න මේ ජීවිතය කියලා අපි මේ අල්ලගෙන තියෙන කුණු ජරා නරා වල අසුචි හත් අවුරුද්දක් කුණු වෙච්ච කුණු මේකටනේ ඔය ආයෙ ගන්න හදන්නේ ඒක නෙමෙයි තියාගෙන ඉන්න හදන්නේ ඒ වෙනස තමාට බ්ලිස් එකක ඉන්නවා ඔක්කොමලා යන්නේ නැහැ බ්ලිස් එකට 140ක් විතර යනවා 116ක් ප්‍රූව් කරලා තියෙනවා ටෙලිග්‍රාෆ් මැගසින් එකේ මමත් මේ දවස්වල ඒ පොතක් කියවනවා consciousness beyond life කියලා. ඒකේ පෙන්නනවා ඔය අපි මරණය කියන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔය ඉන්න මිනිස්සු කැමති නෑ මේ නොදන්න දෙයට යන්න. It is fear of freedom. Fear of unknown. ඉතින් ඒ නිසා මනස කොහොම හරි මේට ඇදලා තියනත ඒ මනුස්සයාගේ අදහස මොකක්ද කියලා අපි දන්නේ ඒක නිසා ඔය physics of the soul කියන පොතේ අමිත් ගෝස්වාමි ලියලා තියෙනවා එයා ලියලා තියෙනවා මේ ජීවිතය කියලා කියන්නේ දිග සමීකරණයක්. විශේෂයෙන්ම අද කාලේ মালටි-ටාස්කින්. නම් මරණදී මතක තියාගන්න ඕන සමීකරණේ සියල්ලම බින්දුවෙන් වැඩි කරන්න වෙනවා. ඕනෙම ගාණක් බින්දුවෙන් වැඩි කරපුවාම මොකද වෙන්නේ කියලා දන්නවද? බින්දුවයි. එසා මේ නැටුම් කෙලි මොනවත් නැහැ. කාල්චුම් කියලා තියෙනවා. ජීවත් වෙන මිනිස්සුෙකුට මරණය කියලා කියන්නේ විශාලම බලාපොරොත්තු සුන්වීම. ජීවිතේ පැත්තේ මරණය දකිනකොට ඉතින් අපිට වෙන්න ඊට වැඩිය විඥානයක් නැහැ නමුත් මරණය පැත්තෙන් ජීවිතේ දිහා බැලුවොත් ආය මේකට එන එකක් නැහැ කියලා. මරණය කියන්නේ තරම් බිස්ෆුල් එකක්. ඉතින් අපි මේ මේක දිහා දන්නේ නැතුව අපි මේ බෞද්ධ වශයෙන් භාවනා කරන කෙනෙක් වශයෙන් ක්ෂය වීම, වැය වීම, නිරෝධය පටිනිස්සජ්ජනේ අගය කරන්නේ නැතුව ආය පණ දෙන්න හදනවා කියලා කියන්නේ මොන්න තරම් පටලවිල්ලක්ද කියලා හිතන්න. ඒ නිසා දැන් පණසියදි මට කියන්නත් බෑ මරණ වේදී මගේ මානසිකත්වය කොහොම වෙන්නේ මෙහෙම කරපන් කියන්න බෑ මොකද එතෙන් යන්නේ නැතුව කියන්න බෑ. ඒක මගුල වෙලා තියෙන මේ ගියේ එක එක්කත් ඇවිල්ලා කියන්නේත් නැහැ. එක්කරි ඇවිල්ලා කියපම් මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ ඒව හීන ඒව මා විකාර ඒව හරියන්නේත් නැහැ. ඒක නිසා මැරෙන වෙලාවේ මේ එක්කෙනෙක්වත් කිට්ටුවක නැත්තම් ඒකත් ජයසිරි මංගල. හිටියොත් ඕගොල්ලෝ යුතුයකම් ඉස්ස කරන්න හදනවා. උණු වතුරද ඕනේ, ඇල් වතුරද දෙන්න, ආයතත්තක් කරනවා, කරකටක් කරනවා, කනකටක් කරනවා. ඉතින් ඒතකොට ඉතින් දන්න භාෂාවෙන් කුණු හරප දෙකක් කියන්නේ හිතෙනවා. හැබැයි සමහරුන්ට මේ ජීවිත පිළිබඳ ආසාව තියෙන එකට හරි බයයි. එතකොට හිතනවා දන්න කෙනෙක් ළඟ ඉන්න එක හොඳයි. පිරිත් ටිකක් ඇහෙනක හොඳයි. පිරිත් වතුර ටිකක් දෙන එක හොඳයි කියලා එහෙම කියනවා. එකක් තියෙන ඉඳ තියෙන අවිද්‍යාවේ එක මොනතක්. නමුත් මම මේ පෙන්නලා දැන් ඊට මේ රැඩිකල් වෙනස්. දැන් ලෝකේ තියෙන ප්‍රධානම ට්‍රෙන්ඩ්ස් තුනක් තියෙනවා. එකක් තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල තන්නේ කර මිස්ටික්ස් ඇන් සයන්ස් දෙක එකතු වෙලා තියෙනවා. දෙක කෙවොස් තියරි කෙවොස් තියරි එකේ anything leads to anything කියන එක තමයි මැත්ස් වල අන්තිම එක. තුන්වෙනි එක තමයි near death experience. මොනම විදිහකින්වත් විද්‍යාවට ඔප්පු කරන්න බෑ. වෛද්‍ය විද්‍යාවට ඔප්පු කරන්නත් බෑ. මානසික විද්‍යාවට ඔප්පු කරන්නත් බෑ. මොනම දෙයකට ඔප්පු කරන්න බෑ. ඒ නිසා මේ තුන ගැන පොඩ්ඩක් කියවන්න. ඒක අමාරුයි. ක්වොන්ටම් ෆිසික්ස් ගැන තියරි එකක් නැහැ. කේවස් තියරි වල තියරි එකක් පෙන්වන්න හදනවා. ඒක තියරි එකක් නැහැ. anything can lead to anything. එතසේ near death එක කද්දාවත් භාවනා කරපු නැති මිනිස්සුයෝ මේ මරණ මොහොතේදී බ්ලිස් එකට යනවා. පරණ ඥාතින් එක කතා කරනවා. ආලෝකයක ඉන්නවා. පාවෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒව දන්නේ නැතුව මේ දන්න ලෝකේ ඉඳගෙන මේ ප්‍රශ්න උත්තර දෙන්න අපිට මොකද තියෙන අයිතිය? අනිත් එක මේ ප්‍රශ්නේ උත්තරේ ලීඩ් කරනවද හොඳ දැනගන්න අපි දන්නේ නැහැ. ඒ නිසා වර්තමාන මොහොත ගැන දන්නේ නැතුව ඒක ගැන අවබෝධ කරගන්න නැතුව අහන හැම ප්‍රශ්නයක්ම escapeism එකක් කියලා හිතා ගන්න. මේ වර්තමාන මොහොතේ ඉන්නව වෙනකොට අපි ලස්සන ප්‍රශ්න, ෆිලොසොෆිකල් ප්‍රශ්න, කරුණා ප්‍රශ්න, මුදිතා ප්‍රශ්න අහනවා. හැබැයි ඔක්කොගෙම කරන්නේ එක්සෙන්ට්‍රික්. වර්තමාන මොහොතේ ඉන්න කැමැතිත් නැහැ. ඕනකමකුත් නැහැ. ඒ නිසා අවධානය හරියම මතක තියාගන්න ඕනේ. මේවට අහු වෙන්නේ නැතුව මේවට අහු වෙලා ඉන්නේ. පුළු පුළුවන් තරම් චිත්තක්ෂණ කොට දාලා be here and now. දැන් මේ near death experience එක එනකොට ඒක තරහ යනවා ඉක්මනේ පිටින් එන කියවන්න එතකොට ඒ කෙනාගේ චුතිචිත්තයටයි ප්‍රතිසංචිතයටයි බලපෑම් ගුණ වගේ තරින්නේ. චුතිචිත්තය සහ ප්‍රතිසංචිත කියලා කියන්නේ හදාගත්ත දේ. මේ බුද්ධ දර්ශනයේ කියන මේ වර්තමාන මොහොත දන්නේ නැතුව මේ මේ මොහොත දන්නේ නැතුව අපි චුතිචිත්තය කොහොමද ප්‍රොජෙක්ට් කරන්නේ? ප්‍රතිසංචිතය කොහොමද ප්‍රොජෙක්ට් කරන්නේ? අපිට මේ වර්තමාන මොහොත කියන්න පුළුවන් වර්තමානට ආවට පස්සේ මොකක්ද එක්ස්පීරියන්ස් කරන්න කියලා. එකෙකුටවත් බෑ. මේ අත්මන අපිට තමන් ඉන්නේකවත් විස්තර කරන්න බැරි වෙනකොට කාගේ හරි චුතිසිතක් අල්ලගන්න අපි හදන්නේ මොන බේස් එකෙන්ද කියලා හිතන්නේ. මේ අනිත්‍ය සංඥාව ඉඳගෙන අපි නিত্য සමීකරණ හදන්න හදනවා. ෆෝමියුලාස් හදන්න හදනවා. ප්‍රමේය හදන්න හදනවා. මේකනේ මනුස්සයාගේ තියෙන මේ ලීනියර් රිලේෂන්ෂිප් එක රට් එක අපිට බැරිද පිළිගන්න මේ ඔක්කොම වෙනස් වෙන සිල් දේවල් කියලා. අපිට පුළුවන් ද ෆෝමියුලාස් හදන්න. මේ ගෑනු කෙනෙක් ඉතිසිත මේක අහපාටයි විරුද්ධ ඉතිසිත නිල් පාටයි කියලා. ඉතින් මෙවුව බහු කරකට බුද්ධ ධර්මයක අහගත්ත කුණ්‍ය ටික තමයි. මේක ඉස්තිර කරලා මම දන්නවා මම බලන් මලක මං කියලා දෙන්නම් කියලා. මම කියත හැකේ කියන එක එක්කත් අඩු ගන්න වර්තමාන මොහොතවත් අත්දකලා නැහැ. ඒක දන්නෙත් නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න හැම එකක්ම හරිම ෆිලොසොෆිකල්, හරි ප්‍රොෆවුන්ඩ්. හැබැයි එකක් තියෙනවා එක්සෙන්ට්‍රික්. වර්තමාන මොහොතේ නැහැ. එහෙම නැත්නම් වර්තමාන මොහොත අත්දකින්න උනන්දු වෙලාවක් නැහැ. උනන්දු වුණා නම් හිතන ෆේලියර් එකක් නෙයි. ඒකත් එක්ක කොහෙද අපි ඔය සැලසුම් හදාගන්නේ. ඒ තරම් මේ සංකීර්ණ තියෙන්නේ බුදුජානනාංශයේ මේක හෙලි කරලා තියෙන හැටි එකකටවත් අහුවෙන්නේ නැති වෙන විදිහට. වෙන සූත්‍රයක් කරන බලන්න කිසි තැනක ට්‍රැප් එකක් නැහැ. කිසි තැනක හිච් එකක් නැහැ. මේක දෙනවා ඒක ඉවර කරලා ඊගාවකට යනවා. ඒක දෙනවා ඒ ඊගාවට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තර බලනකොට හොයන්න බෑ. අපි ඒකේ ෆෝමියුලාස් හදන්න හදනවා. අපි ඒකේ කූඩාරම් ගන්න හදනවා. මේක දැක්කනම් තේරෙනවා අපේ මනස කොහොමඩක්වත් කැමති නැහැ අනිශ්චිතතාවය පිළිගන්න. මනස හදන්නේ අනිශ්චිතතාවය තුළ ෆෝමියුලාස් හදන්න. ක්‍රමයේ හදන්න. ක්‍රමසා විදි හදන්න. මේ තමයි මේ මම ආයනය self centeredness එක ඇති කර ගන්න හදනකොට එන්නකොටම දැනගන්න ඕනේ කැන්සර් එකක්. වර්තමාන මොහොතෙන් පිටපැදීමක්. ඒ නිසා ඊට වඩා උගක් වටිනවා අපිට බුද්ධි රසින්න කරගන්න බැරි වුණාට වර්තමාන මොහොත කියලා ගත්තාම ඔය ප්‍රශ්න තියෙච්ච ලෝකෙ තිබිච්ච අපිට ප්‍රශ්නයක් නැහැ. උත්තර හදන කට්ටියක් තියෙනවා, උත්තර සතුටන කට්ටියක් තියෙනවා. නමුත් Taman බේරා ගන්න හිත. ඊළඟ ප්‍රශ්නේ කොටස් තුනකදී පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මනුෂ්‍යාත්මයේ අනුකූල වේලාවේ සිටිවිලා අනුව අනාගත ජීවිතය නිර්මාණය වෙනවාද කරුණාවෙන් පාදන්න. ඔය ඒක ඒක තමයි අපි කතා කරගෙන හිටියේ. වර්තමාන මොහොතේ අද්දකේ හැක්ක වර්තමාන මොහොත පමණයි කියලා බුදුරජාණන් කියනවා. ඒක අනුව තමයි ඕන ප්‍රොජෙක්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් සඳහන් කළා තියෙනවා පුළුවන් තරම් වර්තමාන මොහොත කියන එක මිනිසෙකුට විතරක් කළ හැකි දුර්ලභ ක්ෂණ සම්පත්තියක්. ඒකේ ඉන්නතුව චුතිසිතයයි ප්‍රත්‍යන්ති සිත්ය ගැන කතා කරන්න හදනවා කියලා කියන්නේ මේ වෙලේ දුවලවත් දිනන්න බැරි එක ඔලිම්පික් ගහන්න කතා කරනවා. වෙලේ නිකන් දිත්‍රික තරගයේ දිනපන් නැත්නම් අවුරුදු උසරේ දිනපන් ඊට පස්සේ නම් උඩ පුළුවන් ග්‍රාම දේවක මට්ටමේ දිනලා ඊට පස්සේ දිත්‍රික මට්ටමේ දිනලා නැෂනල් ලෙවල් එකට යන්න. නැෂනල් ලෙවල් එකට ගියොත් අඩු ගන්න ඔලිම්පික් පාටිසිපේට් කරලා දිනන එක වැත්ත කරා. මේ වෙලේ දුවන්නවත් බෑ. ඒකලා හිනවා මට දුන්නොත් නම් අම්මපා මට උතුමන් Javaක් තියෙනවා මට ෆුල් මෝඩ් එකේ ඉන්න දුන්නොත් නම් ඔලිම්පික් ගන්නවයි කියලා ගන්නවා. දෙවෙනි කොටස මා භාවනා කරනකොට සමාධියේ සිටින විට උඩුකය ඉදිරියට නැමේ. මෙය මට දැනේ. ඒ සිදුවන විදිය ඉතා උදින් දැනේ. හුස්ම පහළට ගැනීමේදී පුරුකයක් පුරුකයෙන් පුරුකය මා පහකට ඉදිරියට එළවෙන බව හොඳින් මෙසේ ටික වේලාවක් ගිය විට මා විසින්ම සිතා ආපසු හුස්ම ඉහළට ගන්නා විට උඩුකය කෙලින් කර ගැනීමට සිතමින් ඒ ක්‍රියාවට යොදවයි. නැවත මේ දිගටම සිදුවේ. මාගේ ගැටලුව නම් මා සිතා නැවත උඩුකය කෙලින් කර ගැනීම හරියි. පහදා දෙන්න. අපි මේක මෙතෙක් කල් අපි ගොඩනගාගෙන ආපු ක්‍රමයේ හැටියට බැලුවොත් අපි මම ඇසියුම් කරනවා නැත්තම් මට ඉල්ලා හිතනවා මම මේ කතා කරන එක කරන්න පුළුවන් නම් හරස් ප්‍රශ්නට උත්තර දෙන්නයි කියලා මේ ඉඳගෙන කරන භාවනාව මොකද්ද කියන එක මම ඇසියුම් කරනවා විස්තර කිරීම සඳහා ආනපාන කරනවා කියලා හිතමු පටන් ගන්නකොට Tamanට තේරෙනවා කය සමබරව තියාගෙන උඩුකය ඍජුව තියාගෙන ආනපාන කරනකොට මෙන්න මට ආනපානේ පේන හැටි දැන් ඒ ඉරියව්වම ඒ ආනාපානෙම කරන යනකොට ප්‍රස්වාසයේදී උඩුකය පාත්වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ප්‍රස්වාසයත් අර උඩුකය පාත්වෙන්න ඉස්සල තිබුණ ප්‍රස්වාසයෙන් වෙනසක් තියෙනවා. දැන් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට බැලම කුලම් බහින්න වගේ යනවනේ. එතකොට පුළුවන් මේ ඔළුව පාත් වෙද්දී උඩුකය පාත් වෙද්දී උලම් බහිද්දී ප්‍රස්වාසය අත්දකින්න. කයට සාපේක්ෂව නෙමෙයි ඉනිය රචනය ගොඩනගා ගන්න ඕනේ. තේමාව යන්න ඕනේ. කය කෙලින් තියෙද්දි ප්‍රසවාසය කොහොමද? කල ටික ටික නැමෙද්දි ප්‍රසවාසය කොහොමද? ඔන්න ඊට පස්සේ අපි හිතමු එක තැනකට ගියා. ගියාට පස්සේ චේතනාවක් පහළ වෙනවා. මේක දැන් ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක වේදනාවක් පහළක චේතනාව. ඊට පස්සේ අපි චේතනාපූර්වකව උඩට කය කෙලින් කරනවා. එතකොට මේ කය කෙලින් කරනට ආශ්වාසය නිසා බැලුමට උලංග ගන්නවා වගේ ටයරයකට උලංග ගන්නවා වගේ මේක උසල උසල ගෙනත් දෙනවා ඊට පස්සේ දැන් ආයසරයක් ඉන්නේ අර පටන් ගත්ත තැනනේ එතකොට දැන් ආනාපානෙ පේන්නේ අර පටන් ගත්ත තැනේ හැටියටමද නැත්තම් නැවත ආනාපානෙට ඇවිල්ලා මේ තිතියෙන් පස්සේ ආනාපානේ තමන්ට කරදරයක් නැතුව අර තිබුණ තැනදලා පටන් ගන්න යන්න පුළුවන්ද කියන පැත්තට කැමතිද උත්තර දෙන්නේ ප්‍රශ්න දීපු එකකට ඒ ආරාධනාවෙන් කියනවා. නමුත් දැනෙන විවිධ වෙනසක් තියෙන පහසුවක්. පහසුව තියෙන්නේ නැමිලා තියෙනකොටද නැගිටිනකොටද නැගිටතර පස්සේද? ඒකේ වෙනස පහසුව අපහසුවට වැඩි පරිහරණය යනකොට විවිධ වෙනස් යනවා කුරුදු කුරුදු වගේ යනවා. ඒක අපහසුවක් නෙමෙයි යන එක. සමුචේ ජීවිත ගොඩක්ම පයන ගියාම මට තේරෙනවා මම මේ ඕවා කියලා අනිවාර්යයෙන්ම අනේ එහෙම වෙනවා කියලා. ඒක මම හිතනවා සිතනවා කියලා. මේ විතර ඉවසි ආයි ආදර කිසිම යන ඒ ඉන්නකම මෙන්න මෙන්න ඒක නොදැනුවත්වම දැනුවත් දැනුවත්ව නමුත් පහසෙන් සිදුවෙනවා. එතකොට මේ කියන විදිහට තමන්ට අනායාසයෙන් වගේ හුලම් බහින්න වගේ සිදුවෙද්දි අපහසුයක් මොකුත් නැහැ. පල්ලයට ගියාට පස්සේ දැන් නැගිටින්න ඕන කියලා කොහිතලා නැත්තම් ඉබේම නැගිටිනවා. නැගිටිනකොට අපහසුයක් නැහැ. ඊට පස්සේ තනපාට යන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් මේ ඉඳගත්තු කෙලින් කියන ඉරියව්ව පල්ලයට නැමෙන අවධිය පල්ලයට ගියාට පස්සේ චේතනාපූර්වක අවදී ඊට පස්සේ නැගිටින අවදී නැවතත් අර විදිහට තමයි ওই පුරාවටම සතිය තිබිලා තියෙනවා. ඉතින් එන එච්චරයි අපට ඕන කරන්නේ. ඒ සතිය පවතිනාවේ ශරීරයේ ඉරියව්ව හෝ ආනාපාන කිරීම ගැති මනාපමනාප ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් මේ දිගට සති ධාරාව තියෙනවා නම් අපි ඊයේ ගත්ත ෆෝමියුලා එක හැටියට පටන් ගන්නකොට සතිය නම් අතරමැද ඔය මොන දේ ආවත් ඉවර වෙන්නේ සතිය නම් අතරමැදකින් කෙලෙස් ඇති වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ කෙලෙස් අහෝසි වෙලා. අපි මේ කෙලෙස් අහෝසි කරන ක්‍රමයක් තියෙනවා. ඒක නිසා මේ විදිහට මම මේ ආසනයට ආපු එකේ මේ ශාලාවට ආපු එකේ මම ඉඳගත් එකේ මූලික කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. මොකද මම දිගටම සතිය ඉඳලා තියෙනවා. මේක නැවත නැවතත් නැවත නැවතත් මේ සතියට විවෘත වුණොත් සාතිකයක් දෙන්න පුළුවන් මේක පිළිබඳව Tamanට වශී භාවයක් ගන්න පුළුවන්. ඒක Tamanට අතවාසියක් ගන්න පුළුවන්. මුලින් මුලින් එනකොට යම් යම් කාරණා පාලනයෙන් ගිලිහිලා තියෙනවා. ඉස්සරහට වැක්කිරෙන එක මෙනේ තේතනාවක් ඇති කරන එක ආය නැගිටින එක පාලනයෙන් ගිලිහිලා. නමුත් සතිය දීලා තියෙනවා. ඒ නිසා අපේ මූලික ලකුණු ටික ලැබිලා තියෙනවා. දැන් මේක නැවත නැවත වෙන්න දෙන්න වැටෙන එක හොඳයි කියලා හිතන්නත් එපා චේතනා කළ යුතුද නැද්ද කියන එක වග කියන්නත් එපා. චේතනා කරුවට පස්සේ ඉබේම අනායාසින් නැගිටිනවා කියන එක වග වෙන්නේ නැතු ඒක එහෙම විචල්්‍ය සාධක වලට තියෙනවා. හොඳට බලන්න අතරමැද දිගට සතිය. සතිය තවත් අවදි භාවයක්. ඒක නිකන් ලෑස්තිලා යනවා කියන එක තියෙන කරලා බලන්න. එතකොට මේ தත්ත්වෙ එnde එnde එnde එnde තමන්ගේ පාලනේ අරසට වෙනවා. ඒකට කියනවා වශී වෙනවයි කියලා. සිද්ධි කරනවයි කියලා. සීසන් වෙනවයි කියලා. ඒ සීසන් වීම මේ අත්තරද්ද හරහා මිස පින් කළා හරියන්නේ නැහැ පොත් බලලා හරියන්නේ නැහැ ගුරුවරගේ දේශකෙන් හම් වෙන්නේ නැහැ හිතුවට පැතුවට බෑ මේක මේ it's a matter of time මේකට යන්න ඕනේ ඒක සඳහා අපේ තියෙන යෝගාවචරයේ අනුග්‍රහය තමයි දැන් මෙහෙම දෙයක් වෙලා තියෙනවා සමහරක් මගේ පාන්නේ අරද සමහරක් මගේ පාන්නේ තොර වෙලා තියෙන හැබැයි මම එකක් විශ්වාසයකට සතිය තිබිලා තියෙනවා අනිදාට ඒකටම අපි අවදි වෙලා යනවා. සතිය විතරයි මම මග වෙන්නේ සතිය විතරයි. ඒතර කය වැක්කෙනවා নানা ආකාර දේවල් වෙනවා. මේ සතිය තියෙන එකට Taman වග වෙනකොට සතිය ඉතුරු සියල්ලම කරලා දෙනවා. ඒ නිසා අනිදාට යන්න ලෑස්ති වෙලා. එහෙම දේවල් වෙනවා කවුරුත් මොනව හිතුවත් කරන්න දෙයක් නැහැ. ඉතින් මම මේ ලොකු කැපකිරීමක් කළා. මම මේ ආර්ය පරිශ්‍රණයක් කරන්නේ. දැන් ප්‍රසිද්ධත්වහාන කට්ටියටත් කිව්වනේ. දිගට යන එකයි තියෙන්නේ. ඒ මාට මගේ ජීවිතේ තිබුණ විශාල පසුබෑමක් මට. මොකද සමහරලාට ඔළුව බිම ගෑවෙනකන් යනකොට. එනම් මට මගේ තියෙන දුර්ලකම පිරිසක් එක්ක හිටියේ නැත්තම් භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ඒකයි මම මේ කැන්ඩවලට එන්නේ. තනියෙන් හිටියානේ එක්ක පොතක් කියවුවා එක්ක වඩු වැඩක් එක්ක කවුරුත් එක්ක ගහ බැන ගන්නවා මට කවුරුත් නැතුව තනියෙන් භාවනා කරන්න බෑ. ඒක මේ මේ මේක හැදිච්ච මේ මොන දෝෂයක්ද මන් දන්නේ. කට්ටි කීටි කොහොමද පැයක් ඉඳ වෙන්නවා. නැත්තම් කවදාවත් මට බෑ. එයිස ඔයගොල්ලන්ට ඒ ස්තුති thank you පින්. ඉතින් ඒ නිසා මං හිතාගත්තා දැන් මේ මට කට්ටි ඇවිල්ලා කියනවා ඔබ එක්ක රැයට හොඳට බුදිය ගන්නේ මොකද මේ ඉඳගෙන බුදියන්නේ කියලා. ඉතින් මං මට කරන්න දෙයක් නැහැ. මම මේක දිගටම යනවා. ඒත් මට පේනවා සමහරලාට ඉරියව්ව මෙහෙම තිබ්බත් හිත අවදින්නේ නැහැ. පිට ඕන දෙයක් වෙන්න පුළුවන් විදිහට හිත හැඟු මොදා හැරලා. මං කියනවා it's a body knowledge. මට කරන්න දෙයක් නැහැ. මට ඕන කොහොමද නිවන් දකින්න? මට ඕන කොහොමද කෙලස් කපන්න? මට ඕන කොහොමද සත්‍යමත් වෙන්න? ඉතින් සත්‍ය මට බොරු කරනවා. ඉරියව වක් කරනවා මට නැති දේවල් කරනවා මං කියන්නේ ඒක ඔක්කොම ධර්ම ප්‍රශ්න මට නෑන ප්‍රශ්න මම කරන්නේ හැමදාම හැම වෙලාවෙම ඇවිල්ලා වාඩි වෙනවා ඒ නිසා මේක හෙලි කිරීමට ස්තුතියි මොකද උඟ දෙනකොට හෙලි කරන්න බෑ මේක හෙලි කරන්න කැමති නෑ නිසා කවදා හරි මතක තියාගන්න අපේ ප්‍රകൃතිය අපේ ඇඟේ ප්‍රകൃතිය මේ කනේ හැටි බබා බොක්කේ ඉන්නකොට ඉන්නේ ඒ තමයි ප්‍රകൃතිය ස්වභාවික මරණයක් වුණාට පස්සේ මිනිස්සෙක් බලන කොක්කන් ගාලා මෙහෙම තමයි ඉන්නේ. ඕනෙම දැනක ස්වභාවික මරණයක් තියෙන ඔය මේ මේ. මොනවාද ෆියුනරල් ඩිරෙක්ටර්ස්ලා හදන මිනිහ නෙවෙයි මම මේ කියන්නේ. ඒක ඉති මහත්යනේ මරණයට පස්සෙත් මහත්යයි ඉන්නකොටත් මහත්යනේ. නිකන් මැරෙන්න ආරින්න මොකද වෙන්නේ බලන්න. ඒක තමයි ශරීරයේ සුප ප්‍රകൃතිය. අපි අම්මා ගොඩකට ගියාට පස්සේ වක ගැහෙන්නේ. ඉතින් අපි මේ කොච්චර රංගපෑමක්ද කරන්න කියලා හිතන්නේ මේ භාවනා කරනවායි කියලා විදිනකොට යනකොට අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි කියලා කිසිම වෙලාවකට ඇඟට ඕන විදිහට ඉන්න දෙන්නේ නැහැ. ඉතින් අපිට ඕනේ අර ඉද්ද ගැහුවා වගේ. ඉතින් අර කඳුබඩේ ස්වාමීන් වහන්සේ කියනවා. ප්‍රේමචිත ස්වාමීන් වහන්සේ මෙහෙම කෙලින් ඉන්නකම් භාවනාව නැහැ කියලා. රංගපෑමක් විතරයි තියෙන්නේ කියලා. ඒක කැමරාවක් අරගෙන යන භාවනා කරන දරුවෝ ඔක්කොමලා බුදු වෙලා. ඒක හරියටම සමබර වෙලා කැමරාව නැති වෙන්න ඕන වැඩේ කරා. එනිසා මේ මෙව්වයිදී අපි තියාගන්න හොඳ නැහැ තාරාතිරමක් අපි හිතනවා අපි කරන්නේ අවංක පරිශ්‍රණයක්. අපේ යන අපිට ඕන විදිහට හිටින්නේ නැහැ. විශේෂයෙන්ම හිටින්නේ අනායාසයෙන් කොට. හැබැයි භාවනා පටන් ගන්න අනායාසයෙන් විතරයි. ඉතින් අපිට කවදා හරි පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන් වෙයිද කියලා බලන දැන් ඔය කියනකොට ටිකක් කියුණා. මම වැක්කිරලා ඉන්නකොට සතියෙන් ඉන්න පුළුවන් නැගිටින්නේ නැතුව. තේරෙනවද මම කියන්නේ? වැක්කිරලා ඉන්නේ මම ඕඩ් බව දන්නවා. දැන් මම කරපු දෙයක් නෙවෙයි මේක මේ. නිසා ඔබට ඕන හිටපන්. එහෙමම ඉන්න පුළුවන් නම් චේතනා පහල කරන්නේ නැතුව. අන්න එතකොට තේරෙනවා. මියකම් මගේ න්‍යායපත්‍රය නෙවෙයි වැඩ කරන්නේ. මම දීලා තියෙන ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට නෙමෙයි වැඩ කරලා තියෙන උට උඩ විදිහට උගේ කියලා. ඊට පස්සේ අපි ආයෙ චේතනා පාරම අර වැරදි ටික තියෙන පහේ කවුන්ට් එකට වැටෙනවා. ලැජ්ජාවයි, තත්ත්වයයි, දේ ඊට පස්සේ උඹ කාගත්තා නම් උඹ හදාගත්තා නම් බෙදාගෙන උඹ කාපන. මම නෑ හදන්නේ. එතකොට තියෙන සතිය තමයි උත්කෘෂ්ඨම සතිය කියලා මම කියනවා. අත්තරදී ඉන්නේ, ඔජ්ජේප් එකේ ඉන්නේ, පූර්ණ හිත දන්නවා. මේ අනාත්ම භාවය මට මේක ආණ්ඩුපට්ටු කරන්න බෑ. මගේ පාලනය නෙවෙයි තියෙන. ඔන්න දුන්නට පස්සේ කරන දේ. ඒක උත්කෘෂ්ඨ සත්‍යයක්. ඒ කියන්නේ Tamange තියෙන ප්‍රകൃතිය දැකලා කම්පන වෙයි බලන්න පුළුවන්. ඉඩ දුන්නොත් ඔන්න ඔය වැඩ කරන්න හැටි කියලා. ඉතින් මේ මේ අපිට තියෙන ගිල්ට් එක කියලා එකක් තියෙනවනේ පශ්චාත්තාපය කියලා එකක්. ඒක අවුරුදු 6ක් යනකම් දරුවෙකුට නැහැ. ඌට ඒ නිසා කොයි යතේ පුදිය ගත්තත් මොනවා කරත් අම්මට තමයි ලැජ්ජාව තියෙන්නේ. දරුවා අම්මා ගැඟි කක්ක කරයි කියලා හිතන්නේ. චූ කරා, වමනේ කරා, ඌ hina වෙනවා. දැන් ඔහොම ඉන්න කෙනෙකුට කක්ක කියොත් මොකද වෙන්නේ? විනාසයි. විනාසයි. මොන සයිකියාට්‍රිස් කෙනෙක් කියන්න හරියන්නේ නැහැ. ඒ මොකද අපිට දැන් ඒක ලොකු ගිල්ට් එකක් මේ ස්වභාවික ක්‍රියාව. කර්කුරුද ඥානන්ද සාන්ති කියනවා. අපි මේ මේ ලන්ච් එකට හරි ඩිනර් එකට ගියයි කියලා. අපි කොච්චර සන්තෝෂෙන්ද කියන්නේ එන්න කැමති දේ බෙදා ගන්න මේ තෙල් කැම තියෙනවා, පැණිරස කැම තියෙනවා. ඉතින් ඒක ලොකු ආගන්තුක සත්කාරයි. ඉතින් ආගන්තුකයාත් ඇවිල්ලා අනේ මේ මට ගෙහිමියා. දුවට කන්න දෙන්න ඕනේ. ඒක බුද්ධම විදියට පහටි දාලා වොමු කරනවා. ඊට පස්සේ අර ආගන්තුකයාට වොමුනොත් එහෙම දැසිගිලියට යන්න හොරේ කියලා අහනවා. දැසිගිලිය මොකෙන් තියෙන්නේ කියලා. ඒක හරි ලැජ්ජයි. මේ මෝත්‍රා ටික පිට කරන්න මේ කහපුව තමයි මේ යන්නේ. ඒකට වෙන්නම මේ ටිකට්ස් දෙනවා. කැම මේසෙදි වෙනමම. ආහාර ටික තියුව තේරෙන්නේ ආහාර ආහාර කොයි එකත් එකයි. ඉතින් ඒ නිසා අපි මේ හදාගෙන තියෙන මේ ශිෂ්ටාචාරය තුල ඉගෙන තමයි රංගපෑම තුල හරි පුදුම විඳවිල්ලක් විඳවන්නේ ස්ට්‍රෙස් කිව්වහම ඒක නිසා තිරසනෙකුට ස්ට්‍රෙස් නැහැ. අවුරුදු 6ක් කරනකම් බඩුකට ස්ට්‍රෙස් නැහැ. කැලේකට ගිහිල්ලා ඉන්න බණ්ඩ ස්ට්‍රෙස් නැහැ. මොකද ගස්කොලන් අපිට hina වෙන්නේ නැහනේ. ගහක් යට වාඩි වෙන්න ශූන්‍යාකාරයකට ශූන්‍යාකාරයකට අපි අම්බෝ ගන්න කට්ටියක් ආව ඉන්නවනම් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මම කියන්නේ අපි වනචර වෙනවයි කියලා. මම කියන්නේ අපි නීති පද්ධතිය කන අපි ඔක්කොම දන්නවා අපි කවුද කියලා අවබෝධ කරගන්න හදන්නේ කියලා. ඒක තියෙන එළියට ගිය ගමන. ඉතින් ඒ නිසා මේ ambiguity of civilization කියලා මේ අද තියෙන මානසික රෝග ටික සියල්ලම මේ ශිෂ්ටාචාරය කියන එක නිසා මනසේ හදාගත් එකක් කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට විස්තර කරා. මේ මේ අපි හදාගත්ත ශිෂ්ටාචාරය නිසායි අපිට මේ අරක හොඳ අරක වැරදි නෝ කිමිකල් එකට මෙටබොලිසම් වලට ජීවන පද්ධතියට ඒ ගිල්ස් නැහැ. ජීවිත භාවනාවේ අපි කවදාද මේ බැරියද කඩාගෙන යන්නේ? ඔය ඔය ඔය කය ඊට පස්සේ වචනේ පැත්තේ තව වෙනම එකක් තියෙනවා. දැන් මට හරියට දොස් කියනවා. මේ ජාත්‍යන්තර භාවනා ගුරුරේ කියනවා. සමහර කඩප්පුලි වචන කියනවලු මම. ඉතින් මම කොහේ හැදිච්ච තන හොඳ නැති වෙච්ච අයම තමයි ඒක. ඉතින් මොනව කරන්න තියන්නේ නැහැදිච්චකම. ඒ සමහර කියන නෑ නෑ කඩප්පුලි වචන කිව්වා හොඳට බණ තේරෙනවා කියලා. තව තමාව කියනවා නෑ නෑ ගැළපෙන්නේ නෑ ඒවා පාවිච්චි කරන්න කියලා. ඉතින් මං කියනවා ඉතින් මගේම අයියා ලක්කලා විල බයින. මං කියනවා උඹලගේ වැරද්ද. උඹලා මං හොඳට හදලා නෑ. ඊට පස්සේ ওই ඔක්කොම තියදී හිත බලන්න. පේන්නේ නෑ. කය නම් පේනවා. වචනේ නම් කියනකොට වුණා හිතේ තියෙන නොසන්ඩාලකම් ගත්තාම හෙලි කරන්න පුළුවන් පොඩ්ඩයි අනික සියල්ලම කිසිම චාරයක් නැති කිසිම බයලජ්ජාවක් නැති දේවල් නිකන් බලන්න කියනවා හීනයක් අද අපිට බයලජ්ජා තියනවාද කියලා. දුරට බිව්වට පස්සේ බයලජ්ජා නැහැ. එතින්දි තමයි ඔක්කොම ස්ට්‍රෙස් එක බැංක් account එක මෙන්න reconciliate වෙන්න තැන. නැත්තම් ඉන්න බෑ දවස් තුනක් එක මිනිහකට නිඳ ගියේ නැත්තම් පිස්සුලු. නිින්දේදී තමයි අර ඔක්කොම ටෙන්ෂන් එක pent up වෙච්ච ඔක්කොම අයින් කරන්නේ. ඒක වෙන්නේ හිත ඇඟුම්ු දානවා. කියන එක. ඒ නිසා අපි මේක තේරුම් ගන්න මිසක මේ කෙනෙක්ගේ දෝෂයක්. අසීල කැඩීමක්වත් සතිය නැතිකමක්වත් නෙවෙයි. අපි මේක full under the light of mindfulness. දාලා බලන ටික ටික කරන්න. ටික ටික කිරීම සඳහා උපක්‍රමයේ ලොකු සංඥාති කියලා තියෙන එකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා යනකොට තත්ත්වේ පාන්නේ අර්ථ වෙන්න ගන්න. ඉතින් කියන්නේ අවස්ථා කරන දැක්කීමේ මොකද සාමාජික ඉතිරෙන්නේ. සත්‍ය තියෙනවා. ඊට පස්සේ ධර්ම යනෝ ඒ විවාහකාර වාත්‍රේ අවස්ථා විතර. ඒ අතරතුර කාලය දැන් සත්‍ය නැතිලොත් ඇත්තෙත් නැති කාලය. ඊට පස්සේ ඒ ඒක ඒ අවස්ථාව කොහොමද ඊට පස්සේ දැන් ඒ පල්ලෙන් කියලා උඩට එන්න ඕනේ කියලා හිතනවා මේ මේකේ ශරීර සෞඛ්‍ය මොකක්ද? බාලාවක් ඇතුළේ ඉඳලා අනාරම්භ කරනකොට දුන්නේ සාමාන්‍ය දෙයක් මම දකින්න ගියන් ඉස්සරහට මට එන්න බාහනක් දීනේ ඇතුලෙත් මේ ට්‍රේඩ් වෙක්ටර් එක ගැද දෙල් ඉස්සරහනේ එහෙම ප්‍රශ්නයක් තිබුණා නෑ ඉතින් බාහික බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන බලනකොට මහා පුරුෂයෙක් නේ භාවනාදී වෙනවා නම් බුදුරජාණන්සට මිසක් යන්න පුළුවන්. ඔය බෙල්ල මේ මේ කසේරුකා දුර්වල වෙන ලෙඩේ දැන් ගාක් තැන්වල තියෙන එකක්. නමුත් මේක අර ඉසලා දීපු කට උතරත් එක බලනකොට වායෝ ධාතුවේ තියෙන පිත්තම්බන ලක්ෂණය තා සමුදීරණ ලක්ෂණය කියලා. හකුලෝන සහ පුම්බන ගතිය තමයි වායෝ ධාතුව. වායෝ ධාතුවේ පුම්බන ලකුණ ආපුවම අපි ඉතියව හරි ලස්සනට පවත් වෙනවා. හැකිලන ගතිය ආපුවම බැලුම කුලම් බහිනා වගේ බහිනවා. ඉතින් මේ දෙක වායෝ ධාතුවට ලැජ්ජාවට සම්බන්ධවට කාරණා නෙවෙයි වායෝ ධාතුවේ ප්‍රകൃති දෙකයි. අපිටත් රඟපාන තාක් අපි මෙහෙම ඉන්නවා. නැතු අනායාස වෙච්ච ගමන් කියන්නේ ඉරියව්වට රඟපාන නැති තා පෝස් කරන්නේ නැති තාක් කල් ඇකේ. ඒකට ඒකට මේ මේ හොඳ හොඳ විනෝද සමයක් හදලා තිබුණා. මේ මේ ටීවී ආවට පස්සේ අමාරි සයිය ගිහිල්ලා මේ ෆොටෝ එකක් ගන්න යාළුවා. ෆොටෝ එකක් යනකොට ගන්නේ නිකන් තරම ඇඳගෙන ෂර්ට් එකක් දාගෙන චේතන ගියාට උද ෆිට ඕන් එකේ තියෙනවා කෝට්. ටයි. සපත්තු. පයිප් එකක් තියෙනවා. අමරසය කියන නිකන්නේ දෙන්නේ ඉතින් ඔක්කොම දාගන්නම ෆොටෝ එක ගන්න. දැන් ඌ ගිහලා මහත් එක්ක වගේ ටයි ගහගෙන කෝට් ගහගෙන පයිප් එකටේ තියාගෙන අරු ඇවිල්ලා හදලා කැමරාවකට කියලා කියන පොඩ්ඩක් hina වෙන්න කරනකොට පයිප් වැටෙනවා. දැන් ආයෙත් අර හරි වැඩක් ඔය කරන්න කියලා අමසේ කවදාක පයිප් බිල නැහැ. දැන් අරගේ පිටෝන් එක නිකන් දෙන්නේ. ඌ ආයෙ ගිහින් කියන බෑ පයිප් තියෙන්න ඕනේ. අර වෙලාව ආයෙ පයිප් එක අරගෙන ගාලා හරි ඇසලා කියලා කැමරාවකට කියලා කියන ආ දැන් hina වෙන්න පයිප් වැටෙනවා. භාවනා කරන්න ගියාම පයිප් වැටෙනවා. එතකොට තමයි භාවනාව යන්නේ. ඉතින් අපිට පුළුවන් වේද කියලා හිතන්න මරණ මොහොතේ භාවනා ඉගෙන ගන්න. වයසට ගියාට පස්සේ භාවනා ඉගෙන ගන්න. දෙඩක් වුණාට පස්සේ භාවනා ඉගෙන ගන්න. මේ බේසික් ලිබිනරිස් අපි ළඟ කරලා තිබුණොත් ඒක මරණ මොහොතේ පුළුවන්, බඩ දෙඩේට පුළුවන්, වයසටත් පුළුවන්. ඒකයි බුදුරජාණන් කියන්නේ කලු කෙස්තියේදී ජීවිතේ බතර යවුවනේදී ප්‍රථම යාමේදීම මේ ටික කරගන්න මොකද එතකොට ඇත්තටම ඇඟ ටිකක් කියන දේ අහන ගතිය වැඩි. මේවා පාලනයෙන් ගිලි වුණාට පස්සේ ඊට පස්සේ නෝ කරන්න ගියාට ඇහුම් කන් දෙනවා ටික අර ඔක්කොම මේ ලීවර් සිස්ටම් ඔක්කොම අප්සෙට් කිල්ලනේ තියෙන්නේ ඒකට. ඒ දුර්ලභකම් දෙනවා මේක භාවනාවට බාධාවක් නෙවෙයි. මේ දෙන්නගෙම කට උතුර මම කියන්න තියෙන්නේ. මම වැක්කිරලා ඉන්නකොට චේතනාව පහළ වීම අපේ හිත සෝපින්ස කරන එකක් නෙවෙයි. පුළුවන් නම් චේතනාව පහළ නොකර ඉන්න ඉරියව්වෙම සතිය පවත්තක්. ප්‍රසන්න දැන් ආස්තික තියෙනවා කියන දුරු දුරු කායයක් පණිදාය බරිව පටන් ගන්නකොට හැම වෙලාවෙම එහෙම කරනවා. ඒක අපි ධර්මයට කරන ගෞරවයක්. ඒක නැත්නම් අපි අසුවිරු ඥාන. නමුත් අපි අනිත්‍යතාවයට ඉඳ තියන්නේ. ඒකනේ අපි පළවෙනිම අවබෝධ කරගන්න හදන්නේ මේ ශරීරේ මේ මට ඕන විදිහට තිබ්බට ශරීරේ හිටින්නෙත් නෑ වචන හිටින්නෙත් නෑ මනස හිටින්නෙත් නෑ. ඒ දේ වෙන්න මෙහෙම තිබ්බ ගමන් ඒක බලන්න බෑ. කියලා කාලාන රූප ක්‍රොනොලොජිකලි බලන්න ඕන ශරීරේට මොකද වෙන්නේ කියලා. ඒක අපිට තේරෙන්නේ බරපතල වෙනසක් වුණාට පස්සේ විතර. නැත්නම් ඉන්නේ ඉරියව්ව අපිට කන්ෆිගර් කරගන්න අමාරුයිනේ. පොඩි පොඩි වෙනස්කම් තේරෙන්නේ නැහැ. හොඳට පාත් වුණාට පස්සේ තේරෙනවා ඒ ඉන්නේ ඉරියව්ව වෙනස්කම් ඇති වෙනවා. ඒකෝට අපේ හිත එකපාරට මේක ඉද්ද ගැහුවා වගේ හදන්න හදනවා කියලා කියන්නේ අසතියක් එතන තියෙනවා. බයලජ්ජාව ඉදිරිපත් වෙලා සතිය නැති වීම. පුළුවන් නම් කියනවා ඒ වැක්කරිච්ච ඉරියව්වෙම ඉඳගෙන ඉරියව්ව මෙනෙහි කරන්න කියලා. එතකොට මේ වීර්ය සහ තමාදී කියන චෛතසික දෙක ශ්‍රද්ධාව සහ ප්‍රඥාව වගේ සමබර විය යුතු දෙයක්. කදුපක විරිය වාහනතා කියලා මෙතන තියෙන සමාධිය පැත්ත වැඩි වෙලා විරිය අඩු වෙලා. මෙනේ කරට ගත්තොත් අරමුණ හෝ ඉන්න බව වැක්කිරති බව වෙනේ කරව ගත්තොත් මේක හිමීට අර උලංග ගන්නකොට වගේ නැගිටලා ගන්නවා. ඒ කියන්නේ හිතෙන්ම කරලා දෙනවා. මම සම්බන්ධ වෙන්නේ නැතුව හිතෙන්ම කරලා දෙනකොට නම් සතියට සතිය ක්‍රියාකාරීත්වය වැඩි. ඊළඟ ප්‍රශ්නේ විවාහ වල වයසේදී දරුවන්ට දීපට ඉංග්‍රීසි භාෂාවේ ලියැති පොත් කීපයක නම් කීපයක් කියන මැනවි. ඔබතුමාට නිරෝගී බොහෝ ආශිර්වාදය සිටින නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා. එතකොට මේ විවාහ වෙන අයට මොකද්ද දෙන්න ඕනේ පණිවිඩේ? පොත් තියන ඕනේ තරම්. මේ කෙනෙක්ගෙන් අහන්නේ මෙන්න මේ ඩිරෙක්ෂන් එක දෙන්න නැත්නම් මෙන්න මේ සුභසිද්ධිය වෙනස කියලා මේ දෙමාපියෝ මොකද්ද විවාහක වෙන දරුවන්ට බලාපොරොත්තු වෙන්නේ මේ ඒක දෙමාපියෝ ඩිෆයින් කරන්න ඕනේ නැත්නම් කොහොමද පොත්ලා ඉසු දෙන්නේ නැත්නම් chicken soup for the married couple කියලා පොත් තියෙන ඕන තරම් chicken soup series කියලා දෙනවා ඈ අදප්පා ඒකේ තියෙන ඕනම life chicken soup for the regrettable soul chicken soup for the unregrettable soul chicken soup for the married life chicken soup for the divorce life chicken soup for the mother's life chicken for ලෝකේ තියෙන හොත්තම හතර පහ දෙනෙක් විතර එක තියෙන ලෝකේ තියෙන හැම සිද්ධියක්ම දෙන එඩිට් කරලා පුංචි පුංචි කතා 101ක් තියෙන එක පොතක chicken soup series යෝක තමයි ඒකට පොසිටිව් තින්කින් ප්‍රොමෝට් කරන්නේ ඔය ඒකට කියනවා මේ හැම දෙයක්ම මෙසේජ් එකක් තියෙනවා කොයි එකක් කරන්න ඕනේ සයි චිකන් සූප් කියවන්න. ඒක බුරුම් භාෂාවටත් දාලා තිනවා. ද ලංකාවෙත් ඕන බුක් ෂොප් එකට ගියාම තියෙනවා. ඒකේ තියෙන හොඳ පොතක් chicken soup for the unregrettable soul කියලා. එක බෞද්ධයෙක්වත් කියලා නැහැ. මේ ජීවිතේ ප්‍රශ්න ආපුවම තමන් විසින් නැගිටින හැටි. අමුකුත් නැහැ ඒක. හරියට බුදුජානසේ වීර්ය පාරමිතාවයි. වීර්ය පරමාර්ථ පාරමිතාවයි. කිසිම බෞද්ධ පත්මයක් නැතුව ජීවිතේ සම්පූර්ණ කඩාවැටිච්ච මිනිස්සු විවිධ හේතු නිසා තනියම නැගිටලා ඒක රචනක ලියලා තිනවා මම කියන්නේ වචන 5000ක් වගේ ගානකින් ඒ නිසා chicken soup for the married life කියලා දෙන්න ඉවරයි එතකොට ඉතින් මමත් බේරිලා ප්‍රශ්නට උත්තරයක්වත් තියෙනවා ඒක සීරීස් chicken soup series කියලා තියෙනවා ඔව් ඒකට සාමාන්‍යයෙන් කිව්වනේ දැන් දැන් කිව්වේ පොතේ නෑ නෑ ඒකේ ඕනේ ළම ඕනේ ටොපික් එකක් තියෙනවා මැරිඩ් ලයිෆ් කියලා ඇති අනිවාර්යයෙන්ම තියෙනවා මට අප්සෙට් මං කිව්වේ නෑ ඒක. ඒකයි මට තියෙන අප්සෙට්. ඇහුන්නේ ඇහුන්නේ unregrettable unregrettable souls chicken soup for the unregrettable souls unregrettable souls regrettable souls S O U L S Souls. souls Mervyn කෙට පුරු අහන්න එපා ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්‍රවයන් කෙලස් මද සබ්බාසව සූත්‍රයේ භාවනාවට අමතරව එදිනදා ජීවිතයේදී ආශ්‍රව දුරු කරගත හැකි මාර්ග වෙන අසයත්තේ. ඒවා ගැන ලෝකී මතක් කර දෙන්නේ නම් මැනවි ගෝවාසේට නිරෝධී සුවය පතනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අපි යන පාරේ ඉස්සරහට පිස්සු වෙච්ච අස්සෙක් දුවගෙන එනවනම් අලියෙක් දුවගෙන එනවනම් පිස්සු බල්ලෙක් දුවගෙන එනවනම් භාවනා කර කර ඉන්න බා පාරේ පැනපන් කියන්නේ. ඕක උගන්වන්න දෙයක් නැහැ. ඕක ඉඳගෙන ආශ්‍රයයනවා මම භාවනා කරලා මෛත්‍රී කරන්නම් කියලා මෙහෙම කරන්න හිතියට හරියන්නේ නැහැ. පිස්සු වලිය පිස්සු බල්ලෙක් කරන බාරෙන් පැනවා. ඇසත්තේ මේ පිස්සු විසම දේවල් දකින්නකොට මඟ අරින එක සාමාන්‍ය වෘත්තිය. ඒක තමයි භාවනා ජීවිතය රකින්න පුළුවන් වෙන්නේ. එතෙන්දි භාවනා හරියන්නේ නැහැ. ඒ වගේ ආසව ධර්ම හතක් කියලා ආසව ධර්ම හතට පිළිපැදිය යුතු ආකාර හතක් තියෙනවා. බොහෝම සරල දේවල් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. අපි හිතන්නේ භාවනා කරන්න කියලා කියන මේ ශාලාවට ඇවිල්ලා පොට්ටයක් උඩ ඉඳන කොන සෙල්ලම විතරනේ. සාමාන්‍ය බුද්ධිය නෑ. සාමාන්‍ය දැනුම ජීවිතේ වැඩ කරන්න හැටි දන්නේ නෑ. ඒව මේකෙන් එයි කියලා කද්දාවත් නෑ. මේකෙන් ඉගෙන ගත්තට පස්සේ ඒක ෆීල්ඩ් එකේ try කරන්න ඕනේ. try කරන එකට ආයෙ ඇවිල්ලා භාවනා කරන්න. එතකොට මේ සම්පූර්ණ සජීවී ජීවිතයක ඉදිරියේ ඉන්න ගමන් තමයි භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේ ආශ්‍රව කියලා කියන්නේ මේ කෙලෙස් වල තියෙන මණ්ඩි. අපි ධර්මන්නේ රාමණ්ඩි කියලා කියන්නේ. ආශ්‍රව කියලා කියන්නේ අර්ක. අර්ක කියන්නේ අරක්කු. අරක්කු වලට පල්ලේ ආශ්‍රව. ඊට පස්සේ නෑ ආශ්‍රව අර්ක ස්පිරිට්ටු. ඒ නිසා ආශ්‍රව කියලා කියන්නේ වැනි රහදයක් මධ්‍යතර හදන්න පාවිච්චි කරන ඊස්ට් වලට කියන නමක්. අපි මණ්ඩි කියලා කියන්නේ. ඒ වගේ අපේ කෙලෙස් තිබිලා තිබිලා තිබිලා අපේ මේ సంతානේ හත් අවුරුද්දක් විතර පරණ වෙච්ච අසුචි වලක් වගේ මේකට වැටෙන කොයි දෙයක් කෙලෙස් හදනවා. අන්නේ ගුණයට ආසව කියලා කියනවා. ඒක දුරුකරන්න ඒක තාම සියුම් දේවල් අයින් කරන්න තමයි රත්තරන් භාණ්ඩ එක තියෙනවා වගේ ඔය භාවනාවේදී විපස්සනාදී කෙනෙක් ඉස්සලා කළ යුතු ගොඩාක් ගොරෝසු දේවල් තියෙනවා. ඒකට හේතු දසනා පහතක් මේ පටිවිඥා පහතබ්බා අදිවාසනා පහතබ්බා ආදී වශයෙන් සබ්බාසෝ සූත්‍රය කියවන්නේ බුදුමාකාර එන්සයික්ලෝපීඩියා එකක්. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාමේ වැඩසටහනට ඉතාමත් ආශාවෙන් පැමිණියා මුල් දින දෙක තුන තුල අසනීප වූ නිසා භාවනාව අධිකරණය නොහැකි වූ බව හැඟුණා. අන්තිම දින කිහිපයනම් සුව වූ නිසා හොඳින් භාවනා කළා. නමුත් ඊයේ ධර්ම සාකච්ඡාවට සහභාගී වූ පසු සිතුණා අසනීප දිනවල යමක් ඉගෙන ගන්න බව. මේ කරුණ සාකච්ඡාවට වැඩගත් ඒ නොදැන. වැඩගත් නම් සාකච්ඡා කරන්න බැහැ. 1. එක් පරයයක් තුළ කාය චිත්ත සැහැල්ලුවට ඇති වීමකට මුළු කාලය තුළම හොඳින් සතිය තිබුණා. සත්‍ය දිනුවාට කායික අපහසුතා විගතම නිරීක්ෂණය වුණා. මේදී විතර නිසා උරුකය නිදාගැනීමේදී මේ එකවරම කඩාවැටි ජනිතයෙන් කරගත්තා. මේ බොහෝ වාරයක් සිදු වතර නිදාවැටි විගස යන සත්‍යයට දැනෙනවා. දෙක විතර ආනාපානය ගෙවීම තිබුණු අතර කයද නොදෙමි උරේ ගැසීම යන සංවේදනාව පමණ එකම තැනක දැනුණා. ඒ දැනුනේ කලින් දිනයකට අපි සාකච්ඡා කළ අර සෑම දෙයක්ම දැනෙන කොතන තිබෙනවාද කියලා නොදන්න සෙල්තරකක් වගේ එකකටයි. ටික වෙලාවක් මේ සංවේදනය බාහිර එකක්සේ බලා සිටිය කායික අවස්ථාවේ වැඩි කයින්ට සිදු වුණා. කැස්සෙන් පසු ආනාපානයේ ගෙවිගොස් තිබුණ අතර එයයි ගොරෝසු වී නැහැ. විශේෂ විශේෂී හැකියි. තව කියවන දිනක දිනක කෙළවීමට රුමේ ඉතා සද වේදනාවක් ඇති වුණා. පාරයන්ටි ඉන්නා විට කෙළවෙන්නට ඇති අවස්ථාවේ ජීවිත වේදනාව නිසා කෙළවෙන්නට ඇති අකමැත්ත හිතලා නිරීක්ෂණය නොකලත් හොඳින් මතකයේ තිබෙනවා. ඉන්පසු කෙළවෙන්නට ඇති වේදනාව සිතාමතාම මෙනෙහි කළා. එහි ඉතා දැනීමේදී තත්පරයක් පමණ සුළු කාලයක් තුළ ක්‍රමයෙන් තුනී වී නැතිව ගියා. ඒ හරියටම භාවනාව අවසානයේ වීර්ය රසණයට ඇති වෙන ශබ්දය වගේ නැතිනම් ආනාපානයේ වේදනාව වගේ කියා සිතුණා. භාවනාවේදී කය සිතේ අවධානයෙන් හා පාලනයෙන් මිදී සැහැල්ලු බවක් ඇතිවීම සිදුවන විටම කායික වේදනාව විසින් යලි සිත යන කයට ඇරගත්තා. එවිට කය සැහැල්ලුව නැති වුණා. මේ සර්කල් එකක්සේ එකම පාඩයක් ඇතුළ කීපවරක් සිදු වුණා. කයේ දැනීම යනි පුරුෂ තත්ත්වයට පත් වූ සෑම විටම ඒ පිළිබඳව අකමැත්ත ඇතිවෙනවා. පන්සියේ නරස් මෙත්තා ඒ වාක්‍යයයි ඒ වාක්‍යයයි කියන ඉසල් කියු නැත කරපු වාක්‍යයයි හැර කියන බාහනාවේදී කය සිතේ අවධානයේ හා කාලයෙන් මිදී සැහැල්ලු බවක් ඇති වීම සිදුවන විටම කායික වේදනා විසි යමි සිත කයට ඇදගත්තා. එවිට කය සැහැල්ලුව නැති වුණා. මෙය සර්කල් එකක්සේ එකම පාරයන්ගේ තුල කීපවරක් සිදු වුණා. කයේ දැනි යලි ගොරෝසු තත්ත්වයට පත් වූ සෑම විටම ඒ පිළිබඳව අකමැත්තක් ඇති වුණා. ඒ ඒකදී අර අපි ඉස්ලාම් දාසේ ගත්තා වගේ මේ වේදනාවක ඉන්න කෙනා නැත්නම් අපි ජීවත් වෙන බවට මොකක් හරි වේදනාවක් කරා තමයි අපි විඳවන්නේ. වර එක අපි අත්දකිනවා ඒ වගේ අපි පොඩ්ඩකට සමු ගන්නවා. නමුත් සමුගත්තට පස්සේ accountable නෑ, book keeping නෑ. ආය අපි දන්නේ ආය වේදනාව කාවට පස්සේ තමයි. ඉතින් එතකොට මේ වේදනාව නැත්නම් මේ වේදනාවක් වෙනවක සංඥාවක් වෙනවක ඒක මොකක් හරි වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා ෆ්‍රික්ෂන් නැති තැනක ඉඳලා තියෙන බව දන්නවා. ඒක දැනගන්නේ මොකක් හරි කරදරයක් වෙච්ච ගමන්. නමුත් අපේ හිත මේ වෙච්ච කරදරයට වෛර කරනවා. වෛර කරපු ගමන් අරක දැක ගන්න තියෙන සංසන්දනාත්මකව දැක ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නැත්නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේකට සඳහන් කරලා තියෙනවා. පමාදේන කම්පතිටි සති බලං කියලා. දැන් ඇත්තටම කියනවනම් අර විවේකීව ඉඳලා එක පාට කටිට වේදනාවක් එනවනේ. ඒක ප්‍රමාදයට වැඩිවීමක්, අප්‍රමාදේ නැතිවීමක්, සතිය කැඩීමක්, දැන් හිත පිට යෑමක් කියලානේ අපිට අර හිතපෙකත් එක සංසන්දනය කරන්නේ. ඉතින් එතකොට අර හිත පිට යෑම, වේදනාව පැමිණීම, කැස්සීම, කලබල වීම පිළිබඳව කම්පා වුණොත් ඒ කෙනාට ඊට ඉස්සෙල්ලා මට මේ ගැස්සීමක් නැති වුණා නේද? මේ ගැස්සීම නිසා නේද මම මේ ඊට ඉස්සෙල්ලා ගැස්සීමක් නැතුව දැනගත්තේ කියන මේ සාපේක්ෂතාවය දැනගන්න බැරි වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට එහෙම ගැස්සීමක් වුණත් ඒකට කම්ප නොවි ඉන්න පුළුවන් නම් ඒකට කියනවා සතිය නෙවෙයි ඒකට කියනවා සති බලය කියලා. සතිය විවිධාංගීකරණ වෙන තැන. සතිය අතුයිති විහිදි වැඩිලා මල් පල ගන්න තැන. අපි ඒක මේ සදාචාරය පැත්තෙන් බලලා බයලජ්ජ පැත්තෙන් බලලා අපි අර ආපු වේදනාවට වෛර කරනවා නැත්නම් ඒ වේදනාව පිළිබඳ පශ්චාත්තාප වෙනවා අපි සතිය කැඩුනායි කියලා චෝදනා කරනවා සීලය නැතුණා කියලා චෝදනා කරනවා ඇත්තටම සතිය කැඩලා නැහැ කවදා හෝ ඒකට බය නැතුව බය නැතුව කියන්නේ මේ ඔලොමලකමක්වත් අශිෂ්ඨාචාරකමක්වත් බයලජ්ජ නැතිකමක්වත් නෙමේ සාරිපුත්‍ර සාන්තේ අපිට දෙන ලයිසන් එකක් භාවනා කරනකොට හිත පිට යනවා හිත පිට ගියාට කමක් නෑ. ඔබට ඕන එකකට ගියා නෙවෙයිනේ. ඒක මේ අහඹේ වෙච්චනේ. ඒකට පුළුවන් නම් චෝදනා නොකර හිටපන්. පුළුවන් නම් කප්පණු හිටපන්. අන්න එතකොට තේරෙයි මේ හිත පිට ගියත් පිට ගිය බව දැනගැනීමේ යාන්ත්‍රණයක් මයි ළඟ දැන් තියෙනවා. ඒක අම්මා අප්පා දීපේ ගන්න නෙවෙයිනේ. කඩේ සාප්පෙන් ගත්ත එකක් නෙවෙයිනේ. අත්තරද්දාන ගත් එකක් නෙමෙයි අත්තරද්දාන ආපු මේ වටිනා වැදගතාට ඩොකු අනින්නයි උණුතරවක් කරන්නයි මූණට කියලා ගහන්නයි යන්නේ කනේ අපි මේ සදාචාරයෙන් කරන්නේ. ඒක නිසා මේ භාවනා කරගෙන යන වෙලාවේදී මුල් කාලේ හොඳ හරිය මැද කාලේ අග හරිය අග කාලේ හොඳ හරිය නෙමෙයි. ලිර වෙච්ච වෙලාව හොඳ හරිය ලිර නැති වෙලාව හොඳ හරිය නෙමෙයි. මේ හැම දෙයක්ම ආධ්‍යාත්මික ජීවිතයේ උරතක්. එකක්වත් අහක ගන්න දෙයක් නැහැ. අපි පොඩි කාලේ අවුරුදු 6 වෙනකන් අපි කරන වැඩ අම්මල තාත්තලා කවදාවත් ගහන්නේ නැහැ නේ. හුරතල්නේ. ඒ හොඳ නරක නෑ නේ ඒකේ. ඒකේ තියෙන ළමා ගතිය. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තු ආදී උත්තමයන් වහන්සේලා මේ භාවනාවට ගන්න ප්‍රයත්නේ පවා. බුදුම සැලකිල්ලකට සැලකනවා ඈත ඉඳලා වඳිනවා. මෙච්චර මිනිස්සු මේ කාමයට පහටින්දී. මෙච්චර සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරයේ එකෙක්. මේක අවබෝධ කරගන්න ඕනේ. ඌට හම්බෙන්නේ හොඳ දේවල් නෙමෙයි දකින්නේ. දකින්න හම්බෙන්නේ කැස්සයි, නිඳයි, මල විකාර කරන නමුත් මේ ඔක්කොම අතරමැද එක චිත්තක්ෂණයක් බේරුණා කියලා කියන්නේ. තත්තිස් දෙක මැද දිව බේරගත්තා වගේ ඒක අගේ කරන දන්නේ කරන නිවන් දැකලා වගේ තමයි. ඉතින් මේ මේ ප්‍රයත්නේ පේන්න තියෙන්නේ අර අසුචි බඳ තියෙන අර රත්තරන් අර මණික් අහුල ගන්න පුළුවන් නම් ඇත්තටම පස්මැද තියෙන රත්තරන් වලට වැඩිය වටිනවා අසුචි මැද තියෙන රත්තරන් මොකද ඒ කන්ට්‍රාස්ට් එකක් තියෙනවා. මම ඉන්නේ හරි වෙහෙසක. එක්ක හිත හරිය ගමන් ඉඳලා. එහෙම නැත්නම් කය වේදනාවක්. කොයි පැත්තෙන් වද මේ පැත්තෙන් වද. නමුත් මේවා accountable. මේකේ book keeping එකක් තියෙනවා. මේකේ සතිය කියලා මැදින් දුවන නූලක් තියෙනවා. ඒ නූලට කොයි මල ඇඹුණත් මල මාලේ හැදුවර පස්සේ නූල පේන්නේ නැති වුණාට ඔක්කොම consistency එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සතිය හොඳ නරක දෙකට මායින් කරන එකක් නෙවෙයි. සදාචාර සදාචාර දෙකට මායින් කරන එකක් නෙවෙයි. ඒක අපිට අදාහ ගන්න බැරි කමයි තියෙන්නේ. නමුත් යම් කිසි වටිනාකමක් නිසා මේ ලියන්නේ. ඒක නිසා මේකෙදී මේ වගේ රචනයක වටිනාකම දකින්න පුළුවන් නේ දාන සීල සමාධිය නෙවෙයි විපස්සනා පැත්තෙන් විතරයි. මේක හරි රැඩිකල් විදියකට තමන් ගත්ත ප්‍රයත්නේ නැත්තම් තමන් මේ කරපු ආයෝජනය වැරදුනත් දිනු දිනුවත් දිනු. ඒ මනුස්සයා මට පේන්නේ නිවන් දකපු කෙනෙක් වගේ. මට අයිතියක් නැහැ කාටවත් නිවන් දැක ගන්නට කියලා කියන්න සම්මාන දෙන්න අයිතියක් නැහැ. ඌ වටන්න බෑ. යකා වටන්න බෑ කාටද? යක්ෂණියක්ද දන්නේ යකා තමයි දන්නේ. වටන්න බෑ. ඒ හිම්බිසාවක්වත් දු භාවනා කරනවා. කැසකව භාවනා කරනවා. කවුරුරි බැන්නත් භාවනා කරනවා. වැස්සත් භාවනා කරනවා. පැවුණත් භාවයකට බලන කොහොමද මේක සංසන්දනේ අන්තිම මායාව අර මෝහණයටපත් වෙනවා. ඒ මුදින දෙන්නේ බෝලෙට ගහනෝනේ සික්සර්ම ගහනෝනේ. ස්ක්‍රූ දැම්මත් ගන්නවා, බවුන්සර් දැම්මත් ගන්නවා, සාමාන්‍ය දැම්මත් ගන්නවා. සම්මියන්සේ මම භාවනාවට එන පොඩි දවසේ මට අසීමිතයක් නිසා මේ වින්දන දෙවි අනිකුයි වේදනාශී හිතපත්ටි දැස්සා ඒ ඒ බලපෑම නිසාද දන්නේ නැහැ මගේ අරයන්ගේ භාවනාව සාර්ථක වෙන්නේ කියන්නේ ආනාපාන සතිය වෙනකොටම අද මම බැලන්ස් එක නැති වුණා. කඩාගෙන වැටෙනවා ඒක දැනෙනවා මුළු යකටම ලොකු අපස්ථාවය. අර ආනාපානෙ නැතුණා වගේ දැනෙනවා ඒ වුණාට මට තේරෙනවා විකාර ගා විකාර වෙනමාලා ඇවිත් ආතවල දුක්ුම මතුවෙනවා. ඉතින් මම කල්පනා කරලා වේදනා රාශියකට නැවතුණා. වේදනාවක් විඳින්න හදනවා. ඉතින් ඒකත් අද වෙනකොට පොඩ්ඩක් සාර්ථක වුණා. මෙතන මහා මහා ප්‍රයත්නක් දැනෙනවා. මම උත්සාහ කළා ඒතර වේදනාවම මෙහි කරලා එහෙම කෙලවර කරගන්න බැරි වුණා. මම හිතුවට ඒක ඖෂධ නිසා වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් මගේ භාවනා හරි මොකක්ද දුර්වලතාවයක් නිසා වෙච්ච දෙයක්ද හම් කරන් හදලා වැඩි හරිද කියලා මට දැනෙන්නේ මැරෙන්න කැමති නම් ශරීරේ පූජා කරන්න කැමති නම් මන්න අපි කැමති අපි කැමති කියලා මන්න කොයි වෙලාවෙත් උකට කැමති කවුරු හරි තමන්ගේ ජීවිතත් එක්ක සූදු කෙලිනවා නම් තමන්ගේ ජීවිතත් එක්ක දෙල්ලම් කරන්න හදනවා නම් මම කියනවා ඌ විතරයි බුදුන් පූජා කරන්න ලෑස්ති නැහැ කියන ඒ නිසා වේදනානාශක වලින් ඇති කරන දුකක් තියෙනවා. සාමාන්‍ය ලෙඩෙන් ඇති වෙන දුකක් තියෙනවා. කොයි දෙක අතර කිසිම වෙනසක් නැහැ. වේදනානාශකෙන් කරන්නේ කොට ස්ලිප් කරලා පෙන්නනවා. එහාට කරනවා මෙහාට කරනවා මිසක් දුක එකමයි. වේදනානාශක වලින් සයිඩ් ඉෆෙක්ට්ස් වේදනාවෙන් සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. ඒක නිසා ජීවිතේට මුණ දෙන මනුස්සයාට වේදනානාශක අපිට ගන්න වෙනවා ඩ්‍රයිවිං කරනවා නම් මැෂින් එකක් වැඩ කරනවා අපිට සමානලාට ඇත්තට ඒ තෝටක්ෂින් තමයි ඊටපස්ව දෙපැත්තෙන් පත්තු කිරීමක් වෙන්නේ. ඒ නිසා මේ වේදනා නාශක කියලා කියන්නේ ජීවිතේ හොරකම් කිරීම. අපිට හම් වෙන මනුස්ස ජීවිතේ ජීවත් වෙන අවස්ථාව හොරකම් කිරීම. අද ටොම් කීයක් ඇමරිකාවේ අවුරුද්දට පාවිච්චි කරනවද කියලා දන්නවද වේදනා නාශක? මොකද ගත කරන ජීවිතේ ෆුල් ඉම්බැලන්ස්. ඒ නිසා නිදා ගන්න බෑ. පැසිකිලියක් නැහැ. ඒකට ජීනවා බෙහෙත් වලින් කරන්නේ. ඉතින් මේ සේරම අවුරුදු 20කට ඉස්සලා ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ප්ලෑන් කරපු ප්ලෑන් එක. ඒක කොන්ස්පිරසි එකක්. ඒක දිගටම දන්නවා ඉස්සරහට ඔය කොච්චර කිව්වත් මනසට වේදනාවක් නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා කුඩු ගහන එක හරි නෑ. ඒක ඒක රාජ්‍ය විරෝධී. හැබැයි වේදනාවක් නැතක හොඳයි. දෙකේම කැෆෙන් තියෙනවා. අරක බිස්නස් එක. ඉතින් මේ සෙල්ලම තියනවට වැඩිය අරණ්‍යගත වෙච්ච මිනිසෙකුට සර්පෙක් කනවා, ගහක් පල්ලේ අදගෙන වැටෙනවා. ඊට පස්සේ ඌ වේදනාවත් එක්ක ජීවත් වෙනවා. මේකේ ඉන්නකොට අපි මේ වේදනාව පොඩ්ඩක් දොස්තරගේ බාර දෙනවා, අරයට දෙනවා, මෙයාට දෙනවා. ජීවිතෙන් පැන යාමක් තියෙනවා. මේක 100%ක්ම නැස් කියන්න බෑ. නමුත් සාමාන්‍ය මට්ටමකට මේ ගණබ ප්‍රසිද්ධියේ මේ කතාව කෙරුවොත් පාමසිටුවල් ඉන්ඩස්ට්‍රියේ මංගල මිනිස්සු මකනවා. නමුත් පුදුරජානස් කෙනෙකුට පුද්ගලිකව කරතයි මේක. අපිට වෛද්‍ය ශාස්ත්‍ර විරුද්ධව යන්න බෑ. තියෙන ඉන්ෂුරන්ස් වලින් විරුද්ධව යන්න බෑ. අපි බැඳිලා ඉන්නවා. නමුත් පුද්ගලිකව කරතයි. කරනකොට කාය ජීවිත নিরপেক্ষ භාවයත් එක තමයි අපිට මේ වැඩේ කරන්න වෙන්නේ. හැබැයි ඒක කරන්න බෑ මූලික භාවනා උපදේශ නැති කෙනාට කරන්නත් බෑ. යම් ප්‍රමාණයක් භාවනාවත් එක්ක ගිහිල්ලා විශ්වාසය ඇති කරන ටූල්ස් ටිකක් ළඟට ගන්න ඕනේ. අරගෙන බලන්න ඕනේ ඕන දෙයක් වෙන දෙයකට ලෑස්තිලා යන්න බැරිම වුණොත් වේදනාව කරත්ත ප්‍රශ්නයක් නෑ. හැබැයි අදට වැඩිය ටිකක් අපේ සීමා මරියදාවල් ලොකු කරගෙන ටික ටික ටික ටික වැඩි කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ මහසි ක්‍රමයේ තියෙන ධම්ම තෙරපි කියලා පොතක්. ඒ කියන්නේ මුළු මේ වෙනකොට ඒ කාලේ කරපු ඔක්කොගෙම ඒ වගේ බෙහෙත් නොගෙන මෙනෙහි කිරීමෙන් ඒ භයානක රෝග සුව කරපේව ඔක්කොම ලෝක විචිවයි එකතු කරලා. ධම්ම තෙරපි කියලා පුදුමාකාර දෙයක් තියෙනවා. ඒ බුදුන් පන්සාන්ත කියන්නේ මනසට කහිනකොට ලේ යනවලු. ඉතින් මේ මානව වැඩිම කහිනවා. ඉතින් ඊට පස්සේ මේ මනුස්සයාට කටි ඔක්කොම දුවල මේක ඉන්ෆෙක්ෂස් ඩිසීස් එකක්. මේ තයිරෝග වෙන්නත් පුළුවන් අයින් කරන්න කියලා. ඉතින් මනුස්සයා තයිරෝග වැඳලා කිව්වලු අනේ සාංච මම මැරෙන්න ඉන්නේ කේ මට භාවනා මැදස්ථානේ මැරෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ කොළු මනුස්සයා මට වගකීමක් තියෙනවානේ. අනේ එහෙනම් මට තනියම කාමරෙක ඉන්න දෙන්නේ කියලා. ඊට පස්සේ ඒකේ ඉඳගෙන කහිනවලු භාවනා අන්තිම බලන්න පඩිකම එකක් ලියලා. ඊට පස්සේ හයිඩ් කවලු දැන් ඔබ එක්කෝ ගෙදර මිනිසුන්ට කියාපන්. එහෙනම් දොස් වැන්දලා කිව්වලු ස්වාමීන් වහන්සේ බුදු වෙයි. අනේ කාටවත් කියන්න එපා මට ඉන්න දෙන්න. ඉතින් සායද දෙනවා පුදුම බයක් ඇති වුණාලු මේ මිනිස්සයා දැන්. එහෙන රිස්ක් එකක් නේ. දවස් දෙකක් විතර ගියාට පස්සේ එයා කල්ලිට තේරම සනීප වෙලා භාවනා අත්දැකීමක් ලැබලා තියෙනවා. සයරෝ කියනවා ඒ දවසේ ගියා නම් උට ඉංගියක් තිබිලා තියෙනවා මේ යන්නේ තැනකට කියලා. සයරෝ කුඩ කාලේ කතා කරලා මට ඉන්න දෙන්නේ. අන්තිමට උන්ට සම්පූර්ණ ශරීර සෞඛ්‍යයක් ඇවිල්ලා භාවනා ගුරුවරයෙක් වෙන්න පුළුවන් මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩාක් විස්තර කරනවා මම ඉන්නකොට හිටියා දෝවි අර දෝවින් නෙවෙයි අම්මන්ට කියනවාම ඒ කැන්සර් එකක් ඇවිල්ලා කන් ඇහෙන්නේ නැහැ උගුර පැත්තක් ගිහිල්ලා ENT අප්සෙට් ගිහිල්ලා. එයා මේ ඉස්පිරිතාලයක වැඩ කරන ඇටෙන්ඩන්ට් කෙනෙක්. මෙයා කාටවත් කියන්නේ නැතුව කැලේකට ගිහිල්ලා භාවනා කරලා වහින් මුළු ස්ටාෆ් එකම ගිහිල්ලා තියෙන හොයාගෙන. ඊළ කතාවන කිසිම බෙහෙතක් කරන්න නැතුව ඉඳලා දැනට කන හෙන්නේ ඒ යන්නේ වැඩ කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරන්නට උදව් කරන දැන් කැන්සර් එක නැහැ. එයා කියන මේ ගත කරන ඔක්කොම ධර්මයි. මං හිතියේ ධර්ම නිසා ඒ අම්මන්ඩිගේ තියෙන දුර්ලභමක් තියෙනවා. ඒත්ෙන් ඩරෙන් පිටරට ඉගෙන ගත්තේ හරියට බෙහෙත් ගෙනන. මේ අම්මලි සත්ත පහකට මරුණා දෙන්නේ නැහැ බෙහෙත්. කියන විදපක් කියලා. බෙහෙත් කපට් එකේ තියෙනවා. ඒ අම්මනි දන්නවා බෙහෙත් දුන්නලා වැඩක් නැහැ. විඳවන එකයි කරන්න ඕනේ. මොන හරි බෙහෙත් දෙනවා අඩු කරලමයි දෙන්නේ. ආ කියනවා මම මේක කෑවේ ලෙඩේ විඳලා. බෙහෙත් වලින් නෙමෙයි කියලා. ඉතින් පිටරට ඉගෙන හරියට බයිනවා. ඒ අම්මලි ගා බෙහෙත් වුණාට බෙහෙත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පරිේශණය අපිට විවිධාකාර විදිහට බය ඇති කරනවා. බය ඇති කරන කවුරක්වත් නෑ අපේ නෑදෑයෝ. කවුද දන්නේ මේ අයෝ නෑදෑයෝ මොනම විදියකින්වත් අපිට ඕන පරිේශණය කරන්න දෙන්නේ නෑ. උඹ මරනොත් අපිටයි පොලිසිය යන්න වෙන්නේ. අපිටයි නඩු දාන්න වෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මට ඕන විදිහට මැරියා. උඹට ඕන විදිහට මැරෙන්න බෑ. බුදු ඥානසාරට ෆ්‍රීලෑන්ස් ලයිසන් එක දීලා තියෙනවා. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව ඕනේ Tamanට ඕන පරිශ්‍රණයක් කරන්න කියලා. ඉතින් ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට Taman තේරෙන මේ භාවනා කරන්න අවශ්‍ය පරිසරය. එහෙනම් මේ දන්න කෙනෙක් නැති තැනක භාවනා කිරීමේ තියෙන සුද්ධිය, සෝමිය, සූස්තිය කියලා වැඩන්නේ. මම මේ බුරුම හිටපු කාලේ මම ප්‍රාර්ථනා කරා අවුරුදු තුනකුත් මාස හතක් ඉඳලා ලංකාවෙන් හුලඟක් නොවදීවා ධාතු මරලා කන්න දුන්නොත් මං කනවා. ඒ භාෂාව තේරුමත් කමන්නේ මට. මට ගැහුවත් කමන්නේ මේ උගලඟක්වත් නැපෙකෙන වැලින්ම කැපිලා යන්න පුළුවන් නම්. කොන්ද වෙලාවට මේ යුනිවර්සිටි එකට පණිඩයක් ගිහලා තියෙනවා මට මේ නිමලවට ගිහලා අලියෙක් ගහලා මැරලා කියලා. ඉතින් ඉනිකත් ඒ කට්ටිය හොයලත් නැහැ. ඒ කාලේ හරියට අර කෝෂගත වෙන අවස්ථාව වගේ සමනලයා කාලා කාලා ඇතුළට යන්නේ කෝෂ ඇතුළට ආයෙ උත්ම ගන්නෙත් නැහැ. <coughs> සමනලෙක් නෙලියට එන්නේ ඒ කාලයක් විඳින්න නැත්තම් වැඩක් නැහැ කියලා හිතන මේ ජීවිතේ. එක්ක බරපතල වැඩ ඇරුව හිත සතුටකටපත් වෙන්න. දැන් ඕගොල්ලෝ හීරයක් අරගන්නේ තියෙන්නේ. ඒක ඇත්තට ටිකක් අමාරුයි. හැබැයි කෙලවරක් නැහැ. එහෙම නැන්නේ පිටින් වෙලෙන් කැපුවා වගේ ගියා කොහට හරි no address හිටියා. හරි අමාරු ඒක ගෑනුන්න අමාරු ගතියක් තියෙනවා මට මම පිළිගන්නවා. මන්දන මට හම්බෙච්ච පිරිමේ කමනාව. කියලා වැඩ සුපර්. කිසි කෙනෙක් ඉන්නේ මට ওই න්‍යායපත්‍ර හදන්න දෙන්නෙත් නෑ මම දෙන්නෙත් නෑ කාටවත් හදන්න. ඒ වැඩේ කරන්න ඕන වුණාට පස්සේ මට පේනවා බුදුරජාණන් වහන්සේ කියවපු නැති මොනම දෙයක්වත් නැහැ ත්‍රිපිටකේ. හැම දෙයකම අදාළ කරුණු කියලා තියෙනවා. අනතුරේදී තමයි අපිව ක්‍රියාත්මක කරන්නේ. නැත්තම් අපි මේ ආරක්ෂක අය තැන ඉන්න ගියාම කාගේදෝ න්‍යාය පත්‍රයක තමයි ඉන්නේ. එළියුම් ලිපි තමයිද? නෑ. දෙකක් ඒකයි. ලිමලිවේ. දැන් තවත් වගේ තියෙන තරම් ලෙඩ ඔක්කොම ඇති කරගෙන ඒ තියේදී සතිය මල් මාලයක් වගේ දාගෙන බය නැතුව ප්‍රකාශ කරන්න ඕනේ. ඔය ලෝක සතහට වෙන බව දුකට වේදාන. බුදුරජාණන්සෝ නොදැන මේ අපිට මේ මේ අද තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ නොදැන එදා කියපු මැටි කතාවක් නෙමෙයි තියෙන ඔක්කොම දැනගෙන තියෙන කොහොම හරි සතිය වඩා ගන්න. බලාලා ඒක කෝකටත් ඇයි. බුදුරජාණන් කියනවා සතික්ව අහම් වික්කවේ ධබ්බත් ටිකක් වදා. මහණෙනි සෑමතන්නේ සතිය අපේක්ෂා කළ යුතුයි. ඔය power of mindfulness කියන පොතේ පිටපතක් ඇති මම බවින්දක් දීලා ගන්නත් පුළුවන්. ඥානපෝනික හමුරු ලියලා තිනවා සතික්වහම් වික්‍රේ සම්බත්තිකම් වදා. හැම තැනකදීම යොදවන්න සතිය. ඒකේ නෑ ඒක එච්චර versatile. අපි පොඩි තැනකින් පටන් අරගෙන මේ පරියන්කේ දිගට අනිකයි කරන්න. ස්වාමීන් වහන්සේ මම මෙතන මේ අවස්ථාවේ හැමෝටම අනුමෝදන් කරන්නේ මගේ භාවනාව ඒ ඔක්කොමලා සෑයන ඉවසන්න එපා. මේක නලියනකොට, කහිනකොට, වැටෙනකොට, බොරවනකොට ඇත්තටම අනික් කටිය තමයි බින්දිද්ද වෙන්නේ. අවුරුද්දකට කලින් ඉන්න ස්වාමීන් වහන්සේ දිනුෂා ලෑස්ති වුණේ. මට හැම මාසෙම කෝල් කරනවා. එන්න. අනික් කටියට මල්ටිල වඳින්න වෙනවා. දැන් අනික් දැන් අනික් කටිය සෑයන පාරමිතා පුරවගෙන ඉන්න බෑ. නැත්තම් මේ කහිනකොටයි, නිදා ගන්නකොටයි, ගොරවනකොටයි මම දන්නේ එක එකක්වත් මොනවාක්වත් කියුවේ නැහැ. මටත් හරි පුදුමයි. <laughs> ඒ මේ හිමාලය යනකොට කොල්ල දෙන්නේ හිමාලය නගින්න යනකොට දෙන්නම් පොඩි බැඳගෙන යනවලු දැන්. යනකොට මේ නාකියෙක් හොඳටම නාකියෙක් පාරයි ඉඳලා කිව්වලු අනේ ඊළඳාරියෝ මටත් යන්න ආදා එවරස්ට් එකට කියලා. ඉස්සලා ගිහින් දෙක තෝ නාකිය ගිහිල්ලා වල මැරෙන්නයි වෙන්නේ තෝත් එක කරගෙන ගියොත් අමාරුයි කියලා උදාලා ගියා. පස්සේ යන ගිහින් මනුස්සයා කරපු දේ පසකිලන්දාරියා මට පුළුවන් කොච්චර වරද දන්න කියලා නැගපන් කෝලු කරේ. දැන් ලොක්ක නැගලා යනවා. යනකොට යනකොට යනකොට ඉස්සරහට අර ඉස්සරහා ගියේ එක හදාන කදිචි එක සීතලට වගොටලා මැටලා හිටියා. දැන් පස්සේ කාගේ දාඩිය දානකොට ඕ ඇයි මේ නාකේ කරේ තියන යනකොට ඌ ගියා ලොඩට මැනකම්. හයියත් සීන කට්ටිය ඉබ්බයි හා වගේ දෙල්ලම තමයි තියෙන්නේ. කට්ටිය පිම්බි පනිනවා. පිම්බි දෙකක් පැනපුවාම බබා දොයි. ඉබ්බ ගාටනවා. ඉබ්බ ගාටලා අන්තිමට ජය කණු ළඟට යනකොට තමයි ඔන්නේ සද්දෙට තමයි හාවට ඇහෙන්නේ. ඒ නිසා අපිට තියෙන හැම ඒක ලියලා තියෙන මෙහෙමයි. All your liabilities will be a all your credit will be debit in long run කියලා තියෙනවා. අපේ හැම හැකියාවක්ම අපිට බාධා කරනවා. අපේ දුර්ලභ කණ්ඩික හරහා තමයි අපිට සත්‍ය අවබෝධ වෙන්නේ. දුක්ඛ සත්‍ය මේක ඉතරයි තියෙන්නේ. ඒ නිසා අපිට කරදර එන තරමට ඉල්ලන්න එපා. කරදර ඉල්ලන එක නාස්තිකවාදී. නමුත් වෙත පැමිණෙන හැම කරදරයක්ම විසඳාගත්ත සුභාසින්ස නැහැ. ඒ නිසා group meditation එකේදී මේ වගේ සෝමියක් තියෙනවා. කෙනෙක් මල වාතයක් කරනවා. අදිනවා එහාටත් අදිනවා මෙහාටත් අදිනවා. මොවින් නොබැන ඉන්න එක හැබැයි හිතින් බනිනවා. මොවින් නොබැනවා කියන එක මොකද්ද කියලා මම එංගලන්තය අහනවා. එතනදිම කෙල්ලෙක්ව සාතේ හිතින් බයින් එකට දෙහිම කියන්නේ කියලා. මොවින් <laughs> නොබැන ඉන්නවා කියන්නේ ඉවසනවා. ඒ මොකද මේ මිනිස්සයා මේ කරදර කරන්නේ හිතාගෙන නෙවෙයිනේ. එයාට කොහොමද මේකේ සමාජිකත්වයේ ගන්න ඕනේ? ඒ කරන්නේ හරි අමෝරාවෙන් අකමැත්තේ. මතින් අනික කටකින්ද මොකද කරන්නේ ඉතින් ඒකට බැඳගත්තා නම් බෙරේ ගහපන් කියලා ඇදගෙන යනවා. ඉතින් දෙකොල්ලම කරගන්න. අපි වෙලා ගන්න වැඩිනේ. ගරු ස්වාමීන් වහන්සේ හදිසි අනතුරකින් බ්‍රේන් ඩෙඩ් එහෙත් ලයිෆ් සපෝට් සිග්නල්ගේ ඕගන් ඩොනේෂන් එකක් කළ විට යම් මේකින් මේ පුද්ගලයාට ඉතා සීම් හෝ දැනීමක් ඉදිරි වී තිබුණොත් අවයව ඉවත් කරන විට ඔහු මේ යන්නේ වෛරයෙන් නොවේ මේ කරුණ කර පහදා දෙන්න. වෙන්න පුළුවන්. ඉතින් අපිට ඇත්තටම අපිට විනිශ්චය කරන්න බෑ. අපි මේ දන්නේ නැති එකක් ගැන කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඒව පිළිබඳව අපේ කියන්නේ මම දැන් මෙතනින් එපිට තියෙන හැම දෙයක්ම අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ අනුමාන කරන්නේ අපි දැන් දන්න අපේ අගයන් ආඩම්බරයෙන් හැටියට. මේ අගයන් ආඩම්බරයෙන් ඇත්තද? ඒවා මනින්න හොද කෝදුද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒකින් ඒක නිසා අනුන්ගේ දෙයක් අත්දකින්න බැරි දෙයක් පිළිබඳව අපි ඒ වගේ සාමූහික විනිශ්චයකට යන්න එපා. ඒවා නිකන් වලටයි තියාගන්න මේක. වරදින්න පුළුවන්. ගොය දෙනෙක් කියනවා මස්මාළු කනකොට ඒ සත්තු මැරෙනකොට ද්වේෂයෙන් මැරෙන්නේ. ඒ නිසා මස්මාළු කාපුවාම මේ කන මනුස්සයට කේන්ති යනවා තරහ වෙනවා ද්වේෂ වෙනවා ඒ නිසා මස්මාළු කන්න එපයි කියලා. ඉතින් අර ග්‍රීක ආමරණගේ ඒ මනසෙක් ඇවිල්ලා කියනවලු මස්මාළු කන එක වළක්වන්න ඕනේ සාන්ත මේ ලියුමට අත්සන් කරන්න ඔබ ආදලා කන්නෙත් නෑ සහයෝග දෙන්නේ. ඒ හැමෝටම මම කන්නේ හැබැයි ඔකට සහයෝග දෙන්නේ නෑ. කන එක කාපු දෙන්නේ. ඉතින් අර මනස ඇවිල්ලා කියනවලු මේකයි මේකයි මරණ සතාගේ ලේ කිපිලා තියෙන ඒව කාපුවා. අඬ ගන්න ගිහිල්ලා ඒ ඉතරා තියෙන ගහලා පොල් ගහක් පෙන්නවා. තමස කියනවා පොල් ගහයි කෙලෙස් තියනවා කියලා. නෑ එනවා පොල් රාබීල මිනිස්සු සත්තු මරන්නේ. ඒ ගහේ තිබුණ කෙලෙස්ද? නිසා තමසේගේ න්‍යාය තමසේ හදා ගන්න. තමසේ මක්මලු වණ්ඩේපණ කියන මම උඹට තායක දෙන්න ඉන්නේ නෑ. මම කන්නේ ඒක වෙනම කතාවක්. නමුත් ওই න්‍යාය න්‍යාය හදන්න බෑ. අපිට ඒව න්‍යාය හදන්න බෑ. ඒක නිකන් අර වාසියට අපේ හිතේ තියෙන පිස්සුවට මත ප්‍රකාශ කරනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒව ප්‍රොෆෙස් කරන්න පටවන්න එපා කාටවත් කියන්න මට මෙහෙම හිතෙනවා. ඉන්හිහාට යන්න එපා. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක්නි මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය නාසිකාග්‍රය මත වැටීම භාවිතා කරමි. භාවනාව පටන් ගැනීමේදී ආස්වාස තරංග හා කම්පන ලෙස එක් ස්ථානයක ගැටීමත් ප්‍රස්වාසයේදී විහිදී කිසිමත් දැනේ. ඉන්පසු සැරෙන් ක්‍රම ක්‍රමයෙන් කුලීදී යයි. ආස්වාසය සහ ප්‍රස්වාසය අතර නැවතුම ඉතා පැහැදිලිව දැනේ. මුල් විනාඩි කිහිපය තුළදී එසේ සිත තැම්පත් වූ පසු සිත විසිරීමට පටන් ගන්නවා. එසේ වෙන්නේ බාහිර ශබ්ද නිසා නොව මාගේ සිත තුලින්ම නැගෙන බොහෝ අරමුණු ඔස්සේ තරක විතරක කතන්දර ගොඩනැගීම නිසා හෝ අනාගත පැයවල සැලසුම් කිරීම නිසා හෝ කායික වේදනා නිසා ඉරියව් මාරු කිරීම නිසා විවිධ ක්ලේශී විතක්ෂණ ඉපදුනායේ සිට චිත්තක්ෂණ ක්ලේශීක්ෂණ ඉපදුනායේ සිට නැවතත් ආනාපානය කෙරෙහි සිත ගෙනෙන්නේ මේ සිත විදිරන අවස්ථාවලදීද පසුබිමෙන් ආයාසයෙන් තොරව ආනාපානය දැනෙනවා භාවනා කරන විට භාවනා කරන අවස්ථාවේදී වඩා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සාධාරණව සවන් දෙන විට සිත හා කය තැන්පත් වීම වැඩි. විශේෂයෙන්ම පුදුමවලදී සාකච්ඡාව තුළදී ධර්ම කරුණු අවබෝධ කරගන්නා අතරතුරේදීම මූණ බෙල්ල හැර මුළු කයම නොදැනී තැන්පත් වේ. නික්ලේශී චිත්තක්ෂණ රාශිය ගත කිරීමට ලැබීම ගැන ප්‍රමෝදයටපත් වේ. මේ තරම් සමාධියක් කිසිම පරයන්කදී ලැබී නැත. සාමාන්‍යයෙන් සෑම ධර්මදේශනාවකදීම ධර්ම කරුණු අවබෝධ කරගන්න අතරතුරේම ආයාසයෙන් තොරව ආනාපානය නාසිකාග්‍රේ හැපීම පසුබිමින් දැනේ. එම ධර්මදේශනාවෙන් අනුකූල දැඩි උද්‍යෝගයක් උත්තේජනයක් ඇති වී රාත්‍රී කාලයේ සක්මන්හා පරයන්කවලදී හිත විසිරීම උදේ කාලයට සාපේක්ෂව අඩු විය. ඉහත කරුණු සියල්ලම සැලකිල්ලගෙන භාවනාවේ යෙදීම සඳහා උපදේශයක් ලබා දෙන්නේ උපවාසයෙන් ඉල්ලා සිටිනේ. උපවාසයේ නිරෝධී ලැබී මේ ශාසනික මෙහෙවර බොහෝ කාලයක් ගත කර යාමට ලැබීමයි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු ඉතින් මේකෙදී අර අපි මුල් දවස්වල කතා කරපු විදිහට කාමයේ අයින් කරලා භාවනා කරන්න යනකොට කාම සංඥා අපිට කරදර කරනවා. ඒ කියන්නේ හිතට එනවා, gedara දොර තිබුණ අතට භාගත දාපු වැඩ. ඊට පස්සේ ඒක රූප කර්මස්ථානයකට හිත දාපු ගමන් වර්තමාන හිත අව ඉරියව්ව හෝ ආනාපානේ අර කාමයේ තා කාම සංඥා අයින් කරලා රූප මේ ආශාසි මේ ප්‍රසාදේ මේක කම්පනය මේක චංචලයක් කියලා තේරෙනවා. ඊට පස්සේ ඒකම හිත ඉන්නකොට ඒ රූපයත් ක්ෂණයෙන් ක්‍රමයෙන් ටිකෙන් ටික තුනී වෙනවා. තුනී වෙනකොට ඒ ආනාපාන ඉතුරුච්ච රොඩ තියෙනවා. බොහොම සියුම්. එතකොට මේ පැත්තෙන් අර පරණ මතක එහෙම නැත්නම් සැලසුම් සංඥා රූප අර රූපේ රූප සංඥා බවට පත් වෙනකොට මේවා ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් ගොජ දානකොට තමයි ඕනේ නම් එතෙන් එතකන් ආපු ආනාපාන පිටිපස්සේ තියෙනව නේද කියලා බැලුවොත් තියෙනවා. එතකොට ඒකට හිත දැම්මොත් තැම්පත් වෙනවා. මේ ගොජේ මොකද්ද? අතීත හිරිවි අනාගත හිරිවිලි සරසොක් කියලා බැලුවොත් තැවිස්සෙන <clears throat> ගතියක් තියෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරය මේ රූප සංඥා මට්ටමේ ඉන්නකොට එයාට <clears throat> මනමේ කුමාරිට මේ පැත්තේ නිල්මාල් රජු වෙනවා මේ පැත්තේ මනමේ කුමාරයා ඉන්නවා. කාටද කඩුවේ තින්නේ කියලා විනිශ්චයක් තියෙනවා යාට. මේ මනමේ කුමාරයා කාටද කඩුව දුන්නේ? මස්සද්දට. කසාද මිනිහට නෙමෙයි. අර සීල සරසූතර සරෙන් බැම්බරින්ති පැතරතිච්ච සීලු බැච් ස්ටොප් කරපු ලස්සන කුමාරයා ඉඳද්දී මස්සද්දට තමයි දෙන්නේ. ඒ නිසා දෙන්නගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නීලමාලි රජුගේ ශක්තිය හෝ මේ අනමේ කුමාරගේ ශක්තිය නෙමෙයි තීන්දුව ගන්න. කවුද තීන්දුව ගන්න? පැත්තක ඉන්න මනමේ කුමාරයා. ඒ නිසා දැන් පුත්‍රජානන්සේ ගෙනත් තියලා පෙන්නා මේ පැත්තෙන් බලපංගල නික්ලේශී වෙන්න ඕන නම් මෙන්න සාන්ත වෙච්ච සීතල ආනපන මේ පැත්තෙන් තියෙන මේ පැත්තෙන් එන යුද්ධේ ඔක්කොම මනෝ විකාර මනෝ රූපංගම මනෝ සෙට්ට මනෝමය තන්නේ කර මනෝමය දෙල්ලමක් යනවා හිත කොච්චර එකට ඇදිලා යනවද ඉතර මනමිකු මාට අපරාධනේ අපි බනින්නේ යම්මන්ඩි අර මස්සතර දුන්නා දුන්න ගමන් සිස් මනේ උකාරේ බෙල්ල ගියා. කඩුව නොදී මේක දිහා බලලා ඉන්නවා කියලා හිතන්න. අපේ හිත කොච්චර කෑදරද කියලා. මස්සක් දෙපුන්නේ බැඳිලා තියෙන්නේ. අර ශිෂ්ටාචාර වූ කුමාරයා හැම ශීර්ෂයට සකලාම දන්න මිනිස්සයා කදාද මිනිහා තාත්ත බැඳලා තිබු මිනිහා නැත්නම් බුදුරජාණන්සේ පෙන්නපු ආනාපානෙ මේ ඉන්නවා. මේ පැත්තට තමයි තියෙන්නේ. කඩුව දුන්නොත් නම් ඉවරයි. කඩුව දෙන්න තුමේකදී ආ බලන්න හිටියොත් මන වරදෝලාගත්ත මගේ හිත කොච්චරක් අපිට කරදර අනදර කරනවද කියන එක. මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝ නම් තතෝ කරේ. මේක දිහා බලාගෙන නොසලී ඉන්න පුළුවන් නම් බුදු වෙනවා. දැන් තියෙන මේ පැත්තෙන් ගොජේ පේනවා. මේ පැත්තෙන් ආනාපාන තියෙනවා. ආනේ දිහා බලාගෙන ඉන්නකොට තමයි අපි කියන්නේ නැසලී ඉන්නවා. මේක ඕනේ නම් ගිහිල්ලා මේ විවේක ගන්න මෙතන ෂේම භූමියේ තියෙනවා. නික්ලේශී තන තියෙනවා. මේ පැත්තෙන් කිල්ලෝරක් නතු යෝජනා, චෝදනා, පටලැවිලි. ඔක්කොම දිහා බලාගෙන ඉන්න පුළුවන්. අමාරුයි. මුලදී අමාරුයි. ඒක කියන මේකට යන්න පුළුවන් තරම් මේක ටිකක් ආරසාකාරී. හැබැයි ඒකම නෙවෙයි ඒකත් ඇබ්බැහිය. දෙක දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් මේ තියෙන්නේ මනෝපුබ්බංගම තත්වයක්, මනෝතෙත්ත තත්වයක්, මනෝමය තත්වයක්. එතකොට තේරෙනවා ඒටි ඉස්සල්ලා තිබුණ ආනාපානයත් මනෝතෙත්තමයි මනෝමයයිමයි ඒත් හැබැයි ඒක ඔප්පු කරන්න අමාරුයි. බොහොම ඒක ඝන බහලයිනේ. මෙතන තුනි වුණාට පස්සේ පේනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. හැම වෙලාවෙම ඔක්කොම තියෙනවා. අපි තෝරන්නේ මොකද්ද කියන එක තමයි සංස්කාරපච්චය විඥානං කියලා කියන්නේ. තෝරන එක තමයි විනිශ්චය කරන්නේ. තෝරන්නේ අවිද්‍යාව නිසා. සංස්කරණය කරන්නෙම තක්කු මුක්කුවක් එන්නෙම මේ දේ දිහා බලන ඉන්නතු මේ එකක් කුට්ටිය කඩා ගන්න හදන්නෙම අවිද්‍යාව නිසා. සියල්ල විසී මාතා යතනිය පුත්තන් ආයුදායක පුත්තමන් රක්කේ කියලා ඔක්කොම දිහා Taman කුසින් වදාගත්ත දරුවෙක් වගේ බලන්න ඉන්න පුළුවන් මේ පැත්තේ ආනපාන තියෙනවා. ඒකට ඡන්ද දෙන්න යන්නත් එපා. නැත්නම් ගොජේ තියෙනවා. ඒකට කලබල වෙන්නත් එපා. දෙක දිහා දැක්කට නොදැක්කා වගේ අහුනට නැහැ වගේ ඉන්නවනම් මිනිස්සෙක් වෙන්න බෑනේ. තර්ක මනසකට කොහොමනක්වත් හිතෙන්නේ නැහැ. පුදුම ආතතියක් එන්න පටන් ගන්න. ඉක්මනට එක්ක මේක අල්ලන්න ඉතල එක්ක මේක අල්ලන්න ඉතල. අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගිය මල්ලිය වවද මේ දෙන්නම හොඳේ කියලා කිව්වහම තේරෙන්නේ නැහැ නේ කියනවා. මොකක් නිසාද? කෑදරකම නිසා. තකතිරුකම නිසා. අවිද්‍යාව නිසා. මෝහය නිසා. නැත්තම් තේරෙන්නේ නැද්ද මොකද්ද? හොඳ ෂෝක් එකක් තියෙන්නේ මේ පැත්තේ. හොඳ පැත්ත තියෙනවා, මේ පැත්තේ නරක පැත්ත තියෙනවා. දෙකම අතේ දුරින් තියාගෙන ඉන්න පුළුවන් නම් මම දන්නේ එහෙම කර්කණයකින් එහෙම නැත්නම් එහෙම ණය විපස්සනා ගන්නන්න පුළුවන්ද කියලා ඒක තමයි මුත්‍රාඥානසේ මාය මොහොනේ කරන තැන. ඉතින් තමයි ඉදිරිපත් කිරීම හරියම ලස්සනයි. ඒ විදිහට කරුණු ඉදිරිපත් වෙච්චාම මේ එක්කෙනෙක්ගේ මනසක් නෙමෙයි මේ කතා කරන්නේ මේ මනුස්ස මනස. ඒකයි මම මේ පොදු කමඨං සුද්ධ කිරීමට කැමති. ඒකේ බොක්ක සුද්ධ කරනකොට අනුන්ගේ බොක්ක සුද්ධ වෙනවා ඒකට. එකෙක් ඇදලා ගන්න ඕනේ ඊළඟට පතුරු ගහන්න ඕනේ අම්මා මොහ නැති වෙන්නේ. ඉතින් අනිත් ඔක්කොටම සුද්ධ වෙනවා. අනිත් කට නිකම්ම හිඳානි දාන නිකම්ම බඩ යනවා. නිකම්ම වමන යනවා. ඇයි මේ මේ මන්තරේ වතුරනකොට එකෙකුට අයිති කන්නේ නෙවෙයිනේ මේක. ඉතින් මේකට කියනවා මේ පුද්ගලිකව ඉල්ලනවා. ඉතින් එතකොට මට තද වෙනවා. එයිනේ අපි එකට එක ඇරියවත් කරනවා නම් අපි මේක බෙදාගත්තාම මොකද වෙන්නේ? ඒක නිසා අපිට පුළුවන් නම් මේ මේ මතුවෙන දේවල් මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කරන්නේ නැතුව හෙලි කරන්න ඒ හෙලිදරව්ව මානව විනුවෙන් කරන දෙයක් කරන්න. නැත්නම් බුදුචන්නාංශගේ අවබෝධය උන්වහන්සේට සීමා වෙලා නැහැ. ඒක මානවයට වෙච්ච එකක්. ඒ රැල්ල යන්න අරින්න. දිගටම හැබැයි හොඳ දේවල් කතා කරන්න නැහැ මේකේ. හැබැයි මේ නරක දේවල් තුළ පොඩි ජොලියක් තියෙනවා. පොඩි ප්‍රමෝදයක් තියෙනවා. ඉතින් නරක ඕන තරම් තියෙන නිසා අපිට ඕන තරම් ප්‍රමෝදය හදන්න පුළුවන්. කොම්පෝස්ට් හදන්න කියම ඔක්කොම විසිකරන දේවල් නෙගන්නේ. කොම්පෝස්ට් හැදුවට පස්සේ ෆුල් බැලන්ස් ඕගනික් ෆර්ටිලයිසර් එකක් නේ තියෙන්නේ. එනිසා විසිකරන්න එපා මෙලුවා. මේක ධර්මයේ මල්ලට දාන්න. දාගෙන හොඳට බලන්න අනිච්ච දුක්ඛ අනත්තං කියන කණ්ණාඩියේ. එතන මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන කොච්චර ලස්සන ධර්මයක්ද මතුවෙන්නේ කියලා. සම්දෙල්ලා 11ක් අවුල්ලා ඉන්න මේ මේ ඉතින් ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න කීයක් තියෙනවද? හය. ඔය ජීන්දාගේ පොරොන්දු වෙනවා නිදාසේ පටන් ගන්නකොට ඒ හයට ප්‍රමුඛතාවය දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නත් එක්ක පටලවා ගන්න එපා. ඔය කියපු ප්‍රශ්නය ඔය දෙක පටලවා ගන්න. ඊට පස්සේ අනිදාසේ ආයෙ පටන් ගන්නවා ඊ කරපු එකේ. ඒ ඒ නිසන්වන්නේ එක පෙට්ටියට දාන්නේ ඔක්කොම. දැම්මම පස්සේ මෙයාටත් ලයක් මාරු වෙලා තියෙන්නේ මට තේරෙනවා මේ ඉන්නේ කියපු ක්‍රමය කරන්න කියලා. ඒ නිසා වෙනම කියන්න වෙනවා. හඳයි අපි ඒක නිසා මට පේනවා සාකච්ඡාවල සම්බන්ධතාවය සහ ඒකට තියෙන මේ අහිංද්‍රීය සම්බන්ධතාවය වැඩි වෙනවා. ඒක මම හිතන එක්කෙනෙකුගේ ලාභයක් නෙවෙයි එක්කෙනෙකුගේ නම්බුවකුත් නෙවෙයි. ඉතින් ඒ නිසා සීල දෙනාට Taman එක සමව භාවනා කරන සීල දෙනා දිසේ සාමය විශ්වාසය ඇති වෙනවා නම් එතන මැද බුදුන් ඉන්නවා. නිසා මොනම විදියකින්වත් unreserved වෙන්න එපා. unreserved. තමන්න තියෙන අත්දැකීම හරි වැරදි කියලා බලන්න යන්නත් එපා. තමන්න හිතුනොත් මේක පොරොදමක් වෙයි කියලා. ඒක ඒ විදියටම හෙලිකිරීමෙන් ඒ ඇතිවෙනේ කම්පන වේගය it can good vibes කියලා. ඒ good vibration කියන එක contagious. ඒක ඒක disease එකක්. වැටිච්ච ගමන් ඒක පැතිරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙලාවේ ළඟ ඉන්න කයෙත් කුප්පිය පිරෙනවා නිකන්. නිකන් ඉන්නකොට අහගෙන ඉන්නවනම් කුප්පිය පිරෙනවා. ඉතින් ඒ නිසා අර කඳුරන් එනකොට පුළුවන් එක විතරක් නෙවෙයි යන්නේ. බැරි එකත් ඔය කරේ තියාගත්තාම ඩාලි දම තමයි යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.